ඉතින් අපි එහෙමනම් ධර්ම සාකච්ඡාව ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයයි අද ලැබිලා තියෙන්නේ. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම පාර්යාංකයේ යෙදී සිටින විට දැනෙන්නේ සියුම් චලනයක් පමණයි ටික වේලාවකින් එම චලන ස්වභාවයද නැති වී ගොස් කිසිවක් නොදැනෙන තත්වයටපත් වේ විනාඩි කිහිපයක් එසේ සිටින විට දිග හුස්මක් පිට වී භාවනාව නතර වේ සමහර වෙලාවට කය තිගැස්සී යයි ආශ්වාස ප්‍රාශ්වාසය දැන්ට වේගවත් වී ඇත. ඔබ වහන්සේට දිගා සිරිපතමි. මට දැනගන්න පුළුවන්ද කාගේද කියලා ප්‍රශ්නේ? ඔව්. මහත්තයාට පොඩ්ඩක් කතා කරන්න වෙනවා. පොඩි මතකයක් තියෙනවා මට මහත්තයා ගැන මේ ටිකක් මේ චිත්තානුපස්සන පැත්තෙන් නේද කර කර හිටියේ. මට චුට්ටක් විස්තර කරන්න මේ යන විදිහ. කලින් මට මේ ආසාද ප්‍රාසාදය ඒවා මේ ගෙවිල තිබුණේ මේ දැනෙන්නේ නැතුව ගියා කලින් මම මේ සංඥාන්තර ගැහුවා මේ. ඉතින් දැන් අන්තිමට මට අර මේ ශරීරය නිකන් සියුම් මේ චලනයක් විතරයි පේන්නේ. පේන්නේ. දැන් බාහනාට වාඩිනත් එක්කම ඒ චලනය එනවා මේ. ඉතින් ඒක ටික වෙලාවක් තිබිලා මේ ඒ ගැන මෙනෙහි කරගෙන ඉන්නකොට මේ ඒ චලනය නැති වෙලා මුහුත් නැති තත්ත්වයකටපත් වෙනවා. යනවා. හරි. පත් වෙලා ටික වෙලාවක් මේ එහෙම ඉන්නකොට දැන් භානාවේ මිදෙන්න කලින් සමහර වෙලාවට දිග ප්‍රාස්වාදයක් එනවා එකවර. හරි. ඊට පස්සේ මම ආපහු කර්මස්ථානෙට එනවා. සමහර වෙලාවට කර්මස්ථානෙට එනවා කියන්නේ මොකක්ද වෙන්නේ? කර්මස්ථානේ ආපහු ඒ ඒ දැනි දැනින් සවායටපත් වෙනවා. ඔව්. පත් වෙලා මේ ඊට පස්සේ සමහර වෙලාවට ඒ ඒ දැනින් සවායනොට මොකද නොදෙන තත්ත්වයටපත් වෙලා තියස්සලා මේ ශරීරය තියස්සලා ආපහු භානාවේ මිදෙන්නේ. නෑ ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් මට මතකයි මහත්තයා හුඟක් මේ මීට කලින් අවස්ථාවල මේ සාකච්ඡා කළා මට මතක විදියට නම් අර දැන් මහත්තයාට හැකියාවක් තියෙනව නේද අරමුණකින් තොරව සතිමත් වෙන්න පුළුවන් පුළුවන් ඒකේ සක්මන් භාවනාවේදී මොකද්ද ඇති වෙන தත්ත්වය සක්මන් භාවනාවේදී දැන් පුළුවන් සක්මනේ දිගටම භාවනා කරන්න මේ සතිමත් යන්න පුළුවන් වම දකුණ කියලා තමයි මම යන්නේ වම දකුණ කියන්න ඕනේ නැහැ හැබැයි දැන්. ඔව්. දැන් වම දකුණ මොකක්වත් කියන්න ඕනේ නැහැ. නිකන් දැන් සක්මන නිකන් ඔහේ වෙන්න ඉඩ ඇරලා පොඩ්ඩක් නිකන් හිත ගැන අවධානය යන්නයි තියෙන්නේ. දැන් තාමත් සක්මනේදී පාදවලට දැනෙන දේත් එක්කද ඉන්නේ? නැත්නම් පාදවලට දැනෙන දේට හිත නොයදද ඉන්නේ? පාදවලට මේ දැන දේ කරේ මම හිතෙම කරන්නේ සමහර වෙලාවට මම ගමන් කරනවා කියන එච්චරයි යන්නේ. ඒක කරන මේකෙන් තමයි මේ සියෙන් තමයි ගමන් කරන්නේ. එච්චරයි. අන්න හරි. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපි දැන් දන්නවනේ සාමාන්‍යයෙන් يعني අපි ආරම්භක මට්ටමේදී නැත්නම් ආධුනික මට්ටමේදී දැන් හිත හොඟා පිට යනවා. ඒ නිසා අපි මෙහි කිරීම සහිතව අපි පුළුවන් තරම් සමහරලාවට බොහොම වීරයක් දරලා තමයි අපේ හිත මේ වුමනා කරන අරමුණේ පවත්වන්නේ. හැබැයි කාලයක් කරනකොට භාවනාව <clears throat> ඔන්න අරමුණේ ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික ටික විපස්සනා පැත්තෙන් අපි භාවනාව දියුණු කරනවා නම් ඔන්න හිතපත් වෙනවා එක්තරා මට්ටමකට අරමුණු ග්‍රහණය කරන්න නැති ස්වභාවයක්. අරමුණු වලින් විමුක්ත වෙලා අරමුණු වලින් නිදහස් වෙලා සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න පුළුවන් තත්යකට එනවා. ওই මට්ටමට දැන් මේ මට මතක විදිහට මහත්තයා ආවා මීට කලින් අවස්ථාවලදීත්. නිසා දැන් සක්මන් භාවනාවේදී මේ يعني සක්මන කය කළනවා තමයි. ඒ වුණාට දැන් හිතින් ඒ පාදයේ ස්පර්ශයන් අරමුණු කරන්න උවමන නැහැ. ඒ වෙනුවට බලන්න හිත දිහාම බලන්න. හිතේ தත්ත්වය මොකද්ද? හිත තාම මොනාහරි දෙයක් අල්ලගෙනද ඉන්නේ? සමහරවිට අපි දවසේ යෙදිච්ච කටයුත්තක් සමහරවිට තාම ග්‍රහණය කරන් ඉන්නව වෙන්න ඉඩ තියෙනවා. දවසේ අපි කරපු කටයුත්තක් කරා හිතේ පොඩි ආතතියක් ගොඩනැගිලා තියෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි අපිට නිරීක්ෂණය කරන්න තියෙන්නේ සක්මනේදී. සක්මන හැබැයි බොහොම සැහැල්ලුවෙන් කරන්නේ. ඉස්සෙල්ලා වගේ නිකන් අපි ඉස්සර කරද්දි නිකන් හරියට තැනක් බලාගෙන අතපය වැඩි හොල්ලන්නේ නැතුව එහෙමනේ යන්නේ. නෑ එච්චරම හිම ඕනේ නැහැ. දැන් මොකද හිතේ සෑහෙන වැඩිච්ච සතියක් තියෙනවා. ඒ හින්දා අපි අරමුණක් දැක්කා කියලා නැත්නම් අපි ඇහැ අරගෙන ගියා කියලා හැඩ රූප පෙනුණා කියලා ඒ තරම් මේ හිත ඒව ඔස්සේ යන්නේ නැහැ. එහෙම තත්ත්වයක් අත්දකින්නවද? ඔව්. හරි. ඊළඟට අපි දුමු සද්ද ඇහුණා කියලා හිත ඒ සද්ද ඔස්සේ යන්නේ නැහැ. දැන් මේ தත්ත්වය තමයි ටික ටික වර්ධනය වෙන්න තියෙන්නේ. කොහොමද මේ අරමුණු නැතුව නෙමෙයි අරමුණු ඕන තරම් තියෙනවා. ඇහැට රූපත් පෙනෙනව නොපෙනෙනව වගේ. ඒ අරමුණු වල අපි නිමිති ගන්නෙ නැහැ. විස්තර හොයන්න යන්නේ නැහැ. ඒ වගේමයි හිත ඒ අරමුණුත් එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. ඊළඟට අපි හිතමු කනට සද්දත් ඇහෙනවා. ඒ වුණාට සද්ද වලින් මේ ඇතුලේ තියෙන නිදහස් භාවයට ලොකු බාධාවක් නැහැ. ඊළඟට අපි හිතමු නාසයට ගඳ සුවඳක් දැනෙනවා. ඒ වුණාට ඒ ගඳ සුවඳ මේ අපේ නාසයේ නාසයට විවිධාකාර ගඳ සුවඳ දැනුණා. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ මේ ඇතුලේ තියෙන නිදහස් ස්වභාවයට. ඒ කියන්නේ අරමුණු නාසයට දැනුන අරමුණු ඔස්සේ හිත දුවගෙන යන්නේ නැහැ. ගිහිල්ලා ඒව එක්ක පැටලෙන්නේ නැහැ. ඊළඟට අපිටම කයට දිවට ස්පර්ශයන් දැනුණාට ඒව ඔස්සේ හිත පැටලෙන්නේ නැහැ. ඒ වගේම හිතට නිකන් පැත්තකින් ඈතින් වගේ අරමුණු එනවා. ඒ වුණාට ඒකත් එක්ක කතන්දර ගොතාගෙන ප්‍රපංච කරගෙන යන්නේ ඔය தත්ත්වය තමයි පුළුවන් තරම් වර්ධනය වෙන්න තියෙන්නේ. ඉතින් බලන්න සක්මනේදිත් පුළුවන් තරම් ওই தත්ත්වේ පවත්ව ගන්න පුළුවන්ද කියලා. දැන් හිතේ පොඩි කතාවක් දුවනවා නම් කොහොමද මේ කතාව අතහැරලා ප්‍රපංච සමනය කළා විතර්ක සමනය කළා කොහොමද හිත නැවතත් බොහොම මධ්‍යස්ත කරගන්නේ සැහැල්ලු කරගන්නේ ඒ සැහැල්ලුව හැබැයි ලොකු يعني අපි මුලදී ඒ සැහැල්ලුව ගන්න සෑහෙන්න බර සමාධියකින් කියන්නේ ටික ප්‍රබලව සමාධි කළා ආනාපාන සතිය කළා ආහාර මේ තමයි ඔය පත්‍ය රැකගන්නේ මොකද හිතේ කෙලස් බරින්දා ඒ හිම තවත්වයක් පවත්වන්න බැහැ නැත්තම් වීරෙන් තමයි පවත්වන්නේ හැබැයි ටික ටික ටික විපස්සනා වැඩෙන්න වැඩෙන්න අපි උත්සාහවත් වෙන්න තියෙන්නේ මේ කොහොමද අඩු වීරකින් මේ தත්ත්වය පවත්වන්නේ. කොහොමද අඩු අඩු සමාධි ශක්තියකින් මේක පවත්වන්නේ. එතකොට ප්‍රඥාවේ සතියේ තමයි මූලිකත්වයේ තියෙන්නේ. ප්‍රඥාවයි සතියයි ඉස්සරහට අවිලා වැඩේ කරලා දෙනවා. දැන් සමාධියයි වීරයයි ඉන්නේ මේ පසුබිමින් ඉන්නේ. ඒ විදිහට ප්‍රඥාවයි සතියයි ඉස්සරහට ගන්න ඕනේ. සති සම්පජඤ්ඤය දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අරියේන සති සම්පජඤ්ඤයෙන් සමන්නාගතෝ. එහෙම කියලා තමයි එහාට යද්දි විස්තර වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒ පැත්තයි يعني සතිය තමයි ඉස්සරහ තියෙන්නේ සමාධිය නෙමෙයි. සතිමත් භාවය තියෙන හැමතිස්සෙම හොඳ අවදියෙන් ඉන්නේ, හිත ගැන අවධානයෙන් ඉන්නේ. මොකද මේ හිතේ දුවන්නේ? මොකද්ද මේ හිත ගිහිලා ග්‍රහණය කරන්නේ? දැනට හිතේ தත්ත්වය මොකද්ද කියලා විටින් විට Taman දිහා හැරලා බලන්න ඕනේ. ආපස්සට ඇවිල්ලා බලන්න ඕනේ මොකද්ද දැන් හිතේ தත්ත්වය? හිත මොකක් හරි ආතතියක් ගත වෙලාද? හිතේ තියනවද පොඩි ග්‍රහණය කරපු ස්වභාවයක්? නැත්තම් හිත බොහොම නිදහසේ සැහැල්ලුවෙන් තියනවද? කියලා අර Taman දිහාම නැවත නැවත විටින් විට හිත දිහා බලන ස්වභාවයක් ඇති කරගන්න. ඊළඟට පරයන්ක භාවනාවෙත් ඔయిత සමාන දෙයක් කරන්න තියෙන්නේ. විශේෂයෙන් ආනාපාන සතිය කරන්න කියලා උමනාවක් නැහැ. හරි දැන් මහත්තයා කියවනේ කයේ කම්පනයක් දැනෙනවා කියලා. අවශ්‍ය නම් විතරක් ඒක බලලා ඒකේ අර මේකේ ඡය වියාමත් එක්ක වැය වියාමත් එක්ක අර එනවනේ නිදහසක්. නිදහසකට යනවනේ. ඒ නිදහස තමයි ඇත්තටම අපේ අපේ භුක්ති විඳින්න තියෙන්නේ. එතෙන්දිත් ලොකු ගැඹුරු සමාධියක යනවා වෙනුවට බලන්න මේ නිදහස පුළුවන්ද හිතේ නිකන් මතු පිට මට්ටමකින් පවත්වන්න. ඒක අමාරුයි ඇත්තටම. ඒ කියන්නේ හිත මතු පිටින් සමාධි නොකර වීරය නොකර හිත නිදහස්ව තියාගන්නවා කියන එක. හිත කෙලසුන්ගෙන් තොරව පවත්වනවා කියන එක. එහෙම නැත්නම් හිත අරමුණු ග්‍රහණයෙන් අරමුණු උපාදානයෙන් වළක්වගෙන තියන තියන පවත්වනවා කියන එක ලොකු වීරයක් නැතුව ලොකු සමාධියක් නැතුව ඒක ලේසි නෑ. මොකද අපේ තුල තියෙන ආශ්‍රව ධර්මයන් නිසා අනුසය ධර්මයන් නිසා හිත කොහොම හරි ගිහිලා අරමුණක් අල්ලලා දෙනවා. ඉතින් ඒ බඳු හිත තමයි ටික ටික ටික ටික ගොඩගන්නේ. ඉතින් ඒ අරමුණ වලට යන්න දෙදී ගොඩ ගන්නවා. අරමුණු හිත අපි හිතමු බොහොම සැහැල්ලුවෙන් පවත්වනවා. ඒ සැහැල්ලු බව නිසාම ඔන්න හිත අපි ලොකුවට වීරයෙන් මේක ග්‍රහණය කරගෙන බැඳලා තියලා නැහැ. යන්න දීලා තියෙන්නේ. ඒ නිසා ඔන්න එයා යනවා ගිහිල්ලා. ඔන්න මාක්කාරි පරණ පුරුද්දකට යනවා. පරණ මතකයකට යනවා. ගිහාම ඔන්න තේරුම් ගන්නවා මේ ගියේ ඔන්න අහවල් තණ්හාවකට ගියේ. තණ්හාවකට ගිය බව තේරුම් ගත්තා නම් තණ්හාවට අහු වෙන්නේ නැතුව අපිට පුළුවන් ඔන්න හිත නිදහස් කරගන්න. අපිට ඔන්න දේශයක් එනවා. දේශයට හිත යනවා. පරණ කවුරු හරි කරපු දේක් මතක් කළා ඔන්න දේශයක් එනවා. ඒකට හිත යනවා තේරුම් ගන්නවා. ආ මේ දේශයක දේශයක් හරහා ගියේ. පටිඝනුසයක් යන්නේ. තේරුම් ගත්තා නම් ඔන්න ආයේ ඒකේ පැටලෙන්නේ නැතුව ආපහු එනවා. අපිටම ආයේ ඔන්න කාවරේ අල්ලගෙන මැනමැන ඉන්නවා. අපි එහෙම කරා මෙයා මෙහෙමයි යාගේ මෙහෙමයි යාගේ ගතිගුණ මෙහෙමයි ඔන්න කාවරේ අල්ලම් මැන මැන ඉන්නවා මේ තේරුම් ගන්නවා මේ මාන්නේ නිසා එන්න හිත ගියා. තේරුම් ගත්තනම් ඔන්න ආයේ හිත නිදහස් වෙනවා. ඒ කියන්නේ කෙලෙෂය තේරුම් ගත්තනම් අපි ඒ ක්ලේශයට අහු වෙන්නේ නැහැ. ප්‍රඥාව ඉස්සරහට එනවා. ඒකට සතියෙන් පෙන්ලා දෙනවා ඔන්න ගියා, ඔන්න පිට ගියා, ඔන්න මේ වර්තමානයේ නැහැ, පැටලුණා කියලා ඔන්න සතියෙන් පෙන්ලා දෙනවා. ප්‍රඥාවෙන් අන්න විසඳුම දෙන්න ඕනේ. මේ බුදුහාමුදුරුවෝ කියනවා යානිසෝතා නිරෝකස්මින් සතිතේසං නිවාරණං. සෝතානං සංවරම් භූමි පඤ්ඤා යේතේ පිතීයරේ කියලා මේ සුත්ත නිපාතේ ගාතාවක එනවා. මේ යම් තාක් මේ ලෝකේ කෙලෙස් සැඩ පහරවල් තියෙනවා නම් සතිතේසං නිවාරණං සත්ප්‍රක් මේ සතියෙන් තමයි ඒක වළක්වන්නේ. හරියට නිකන් යන කෙලෙස් සැඩපහර යන යන කෙලෙස් මේ ප්‍රවාහය කෙලින්ම නිකන් මේ බැම්මක් බැඳා වගේ වේලක් බැඳා වගේ ඒ ප්‍රවාහයට ගලාගෙන යන නොදී යන සතියෙන් වළක්වනවා. හැබැයි ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සෝතානං සංවරම් භූමි. ඒක මම ප්‍රකාශ කරනවා. මේ කෙලෙස් සැඩපහරවල් වල සංවර කිරීමක්. හැබැයි පඤ්ඤායේතේ පිටියරේ ප්‍රඥාවෙන් තමයි ඒවා වියලවා හරින්නේ. කෙලෙස් වියලවා හරින්නේ. ඒ ප්‍රඥාව ප්‍රඥායේ කෘත්‍යයෙන් තමයි යන්න හඳුන ගන්නවා මේ ගියේ තණ්හාවට. මේ ගියේ මාන්නයකට. නැත්තම් මේ ගියේ මේ දේශයකට. මොනම කියලා අන්න කෙලෙසේ හඳුනා ගන්න එක ප්‍රඥාවෙන් කරනවා. ප්‍රඥාවෙන් කරා නම් අන්න ඊට පස්සේ නිදහස් වෙනවා. හිත අහු වෙන්නේ නැහැ, මෝහයෙන් යන්නේ නැහැ. අවිද්‍යාවට යට වෙන්නේ නැහැ. අන්න ආයෙත් නිදහසට එනවා. ඉතින් මේ කාර්ය දිගට දිගට දිගට පුළුවන් තරම් වෙන්න ඕනේ. හිතට හිතට මේ ඒ කියන්නේ දැන් අර ඉස්සර වගේ හිත යන්න නොදී ඉඳලත් බෑ. ගිහියාමෙන් තමයි තේරුම් ගන්න අපි ඉන්නේ කොතනද කියලා. ඔයම ඔහම මාර්ගයක තමයි යන්න තියෙන්නේ. දැන් අර මහත්තයා කියවනේ නිකන් ඉඳලා අරමුණ අතන මේ නිකන් ඡය වෙලා යනවා. ඊට පස්සේ නිකන් ඔහේ නිදහසක තියෙනවා. ඊට දිග හුස්මක් ගිහිල්ලා අවසන් වෙනවා කියලා. එතනින් ඉවර තමයි. ඒ කියන්නේ මේ පරයන්ක එතනින් අවසానයි. ඒ කියන්නේ අපිට තේරුම් ගන්න තියෙන මේ වගේ පොඩි පොඩි අපේ පරයන්කේ අවසානය පෙන්눔 කරන පුංචි පුංචි සාධක තියෙනවා. ඒවා අපි තේරුම් ගන්නයි තියෙන්නේ. තේරුම් ගත්තට පස්සේ ආයි ඉන් එහාට ගිහිල්ලා වැඩක් නැහැ. ඉන් එහාට අපි තියන් හිටියොත් ඉඳගෙන හිටියොත් හිත විසිරෙන එකයි වෙන්නේ. හිතේ භාවනාව වැඩෙනවා වෙනුවට විසිරීමක් තියෙන්නේ. ඒ වෙලාවට නැගිටලා වෙන තැනකට ගිහිල්ලා ආයි පොඩ්ඩක් වෙනස් වෙලා එන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. දරුවන් සම්පූර්ණ හොඳයි එතකොට අපිට වෙන මොකක්වත් ලිඛිත ප්‍රශ්න ලැබිලා නැහැ. කාට හරි වාචික ප්‍රශ්න යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. නැත්තම් මම නිකන් පොඩ්ඩක් කෙටියෙන් අර කීප දෙනෙක් ඉන්න හින්දා මේ පොඩි මතක් කිරීමක් කරන්නම් සුළු වශයෙන්. අපි ඇත්තටම નિස්සරණවනේ විශේෂයෙන්ම සතිපට්ඨාන භාවනාවට තමයි මුල් තැන දෙන්නේ. සතිය දියුණු කිරීම. සතිය කියලා කියන්නේ අපි ඇත්තටම වර්තමානයේ හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඒ කියන්නේ අපේ හිත සාමාන්‍යයෙන් අතීත අරමුණු ඔස්සේ තමයි යන්නේ. එහෙම නැත්නම් අනාගත අරමුණු ඔස්සේ. ඒ කියන්නේ මේ හිත අපි ජීවත් වෙනවා කියලා කිව්වට හිත තියෙන්නේ බොහෝ සෙයින් එක්ක අතීතේ එක්ක නැත්නම් අනාගතේ. මේ මොකද තම තමන් නිකන් කල්පනා කරලා බලන්න තමන්ගේ හිත කොහෙද තියෙන්නේ. මොනවාද අරමුණු කරන්නේ. ඒ කියන්නේ හිතේ බොහෝ විට දුවන්නේ අපි අපිටම අපි වයසට ගියා නම් ඔන්න අතීතේ කරපු කියපු දේවල් අපේ දරුමුණු මුරුව ගැන කාපු බීපු දේවල් ගැන ඇසුරු කරපු අය ගැන ඒ ඔක්කොම පරණ සිදුවීම් ඔස්සේ තමයි ඔන්න අපේ හිත දුවදුවා දුවදුවා පරණ අරමුණු අරගෙන ඉන්නවා. නැත්නම් අපි තරුණ වයසේ නම් නැත්නම් පොඩි කාලේ නම් ඉන්නේ ඔන්න අනාගත අපේක්ෂාවන් ඔස්සේ අනාගත බලාපොරොත්තු ඔස්සේ ලොකු මාලිගා හදමින් ඔන්න ඉතින් අනාගතය අසුර කරමින් ඉන්නවා. ඕක තමයි ඉතින් අපි ජීවත් වෙනවා කියලා බහුතරයක් වශයෙන් කරන්නේ. ඉතින් අපි අවස්ථා දෙකේදීම හිත මුලා වෙලා තියෙන්නේ. හිත තනිකර වහල් වෙලා තියෙන්නේ. තනිකර මේ හිතෙන් හදාගත්ත ලෝකවල අතරමං වෙලා තියෙන්නේ. දැන් අපි සතියක් දියුණු කිරීම හරහා සතිපට්ඨානය දියුණු කිරීම හරහා අන්න බුදුරජාන් වහන්සේ ගන්නවා අපිව මේ සැබෑ ලෝකයට වර්තමාන ලෝකයට ගන්නවා බුදුරජාන් වහන්සේ කියනවා අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති අපමත්තාන මීයන්ති ඒ පමත්තා යතාමතා යම් කෙනෙක් මේ විදිහට ප්‍රමාදයෙන් කල් කරන කල්ගත කරනවා නම් එයා නිකන් හරියට නිකන් මලමිනියක් වගේ මොකද එයා ඇත්ත වශයෙන්ම ඇත්ත වශයෙන්ම ජීවත් වෙලා නැහැ කොයිතරම් ජීවත් වුණා අවුරුදු 80ක් හිටියා කියලා කිව්වත් අතීතේ අනාගතේ ඉඳලා තියෙන්නේ. කවදාවත් වර්තමාන ජීවත් වෙලා නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙම ලෝකයකට ඔන්න බුදු කෙනෙක් පහළ වෙලා මේ වර්තමානයේ ජීවත් වෙන හැටි කියලා දෙනවා. වර්තමානයේ හිත පවත්වන්න උගන්වනවා. ඒක උත්සාහයෙන් කළ යුතුයි. නැත්තම් හිත ගිහිල්ලා අතීත අනාගත ඔස්සේ තියෙන්නේ. උතින් උත්සාහයෙන් අන්න අපි වෑයමක් දරනවා කොහොමද මේ අතීතේ අනාගතේ පැටලිලා යන හිත කොහොමද මේ වර්තමානයට ගන්නෙ? වර්තමාන නිකලෙස් අරමුණකට දාන්නේ කොහොමද? ඉතින් මේ සඳහා අපි දෙන කමටහන් බුදුරජාන් වහන්සේ දීලා තියෙන කර්මස්ථාන හිත පැවැත්වීම සඳහා දීලා තියෙන අරමුණු හරිම උදාසීන අරමුණු. ඒවා මේ දැන් අපි චිත්‍රපටියක් බලනවා වගේ හිත ඉබේව බලබලා ඉන්නේ නැහැ. මේවා බලන්න ගියාම හරිම කම්මැලි, නිින්ද යනවා. ඉතින් එපා වෙනවා. ඒ වගේ හුඟක් දේවල් තියෙනවා. මොකද මේ දෙන අරමුණු වලින් නැහැ හිතට කිසිම මේ තෘප්තියක් නැහැ මුලදී. හිත තියෙන්නේ හුඟක්ම මේ අකමැත්තක් තියෙන්නේ. ඒ නිසා හුඟක් දෙනෙක් ඉතින් පළවෙනි දවසේ දෙකේ නිදා ගන්නවා. මොකද මේක නැහෙනේ කිසි තෘප්තියක්. ඔහේ ඉතින් බලන් ඉන්නවා හුස්ම දිහා බලන් ඉන්නවා හුලන් දිහා බලන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඉතින් උත්සාහයෙන් මුලදී කරන්න ඕනේ. මොකද අර හිත යන්නේ පරණ කෙලස් ටිකටමයි. අපි මෙතෙන්ට ආවට අර ඇසුරු කරපු දේවල් ඔස්සේම හිත යනවා. ඒ නිසා පොඩ්ඩක් උත්සාහවන්ත වෙන්න ඕනේ. කොහොමද මේ හිත පිට ගියාම ආයෙත් ගෙනල්ලා පවත්වන්නේ? වුවමනා කරන අරමුණේ. ඉතින් භාවනා පටන් ගැනීමක් වශයෙන් එතකොට අපි වාඩි වෙලා මම ඉස්සෙල්ලා සක්මන් භාවනාවක් කියන්නම් මොකද සක්මනක් කළා වාඩි වෙන එක තමයි වඩාම සුදුසු සක්මන් භාවනාවකදී ඔන්න අපි පොඩි තීරුවක් තේරු මේ බේරගෙන නැත්නම් බේ තීරුවක් තෝරගෙන ඒ තීරුවේ අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් එහාට මෙහාට සක්මන් කරලා බලනවා මේකෙන් කොහොමද වලගොඩලි තියෙනවද නැත්නම් ඔක්කොම සම්මුද බිම කොහොමද කියලා චොට්ටක් ඔන්න ඒකත් එක්ක මේ මේ සම්බන්ධ වෙන නැත්නම් ඒ ගැන දැනීමක් ඇති කරගන්න චුට්ටක් එහාට මෙහාට ගිහිල්ලා බලනවා. ඊට පස්සේ ඔන්න අපි යන යන වාරයක් පාසා පොළවේ පාදයක් ස්පර්ශ වෙන වාරයක් පාසා එතන එතන සිහිය පවත්වන්න උත්සාහත් වෙනවා. මොකද කය ඇවිදිනකොට අපේ හිත ඒ ඇවිදීමත් එක්ක නැහැ. කය ඇවිදිනවා. නමුත් අපේ හිත තියෙන්නේ අපේ වෙන වෙන ලෝකෙක. එක්කෝ ගෙවල් ගැන මතක් කරමින් නැත්නම් වෙන කරන්න තියෙන දේවල් ගැන මතක් කරමින් විවිධාකාර සැලසුම් ඔස්සේ හිත යනවා. නමුත් කය ඇවිදිනවා. කය සක්මන් කරනවා. දැන් බුදුරජාන් වහන්සේ කියනවා ගච්ඡන්තෝ වා ගච්ඡන්තෝ මිහිති පජානාති කියලා මේ පුළුවන් මේ ඇවිදින කයට හිත පවත්වන්න. නැත්තම් ඉඳගෙන ඉන්න කයට හිත පවත්වන්න. නැත්තම් හිටගෙන ඉන්න කයට හිත පවත්වන්න. නිදාගෙන ඉන්න සැතපෙලා ඉන්න කයට හිත පවත්වන්න. ඔන්න මේ විදිහට කමටහනක් දෙනවා. කියන්නේ යම් ඉරියව්වක කය පවතිනවා නම් ඒ ඉරියව්ව ගැන දැනුවත්ව හිත පවතිනවා. එහෙමනම් ඔන්න වර්තමානයේ හිත තියෙනවා. මොකද මේ කය බැහැ අතීතයට ගිහිලා ජීවත් වෙන්න. කයට බැහැ අනාගතයට ගිහිලා ජීවත් වෙන්න. කය ඉන්නේ වර්තමානයේ. අපි තමයි ඉන්නේ අනාගතේ අතීතේ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන මේ කය වර්තමානයේ ඉන්න නිසා කය පාවිච්චි කරන්න ඔන්න හිත වර්තමානයට ගන්න. ඒ සඳහා තමයි මුලින් උත්සාහත් වෙන්න තියෙන්නේ. එතකොට පුළුවන් තරම් එතකොට අපි තුමු වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඔන්න වම කියලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. ආයි වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා වම කියලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා දකුණ කියලා මෙනෙහි කරනවා. මේ විදිහට අපිට මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන් හිත එහෙ මෙහෙ දුවන එක වළක්ව ගන්න, අඩු කර ගන්න. අපි තෝන්න හිත පිට ගියා. ගිහිල්ලා ඉන්න විනාඩියක් විතර දන්නේම නැහැ අපි ඔන්න අතරමං වෙලා හිටියා. ඔන්න මතක් වෙනවා දැන් ඉන්න ඕන අරමුණේ නෙමෙයි ඉන්නේ. වෙන ලෝකෙක ඉන්නේ කියලා මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ඉතින් ආයෙ ගෙනල්ලා මේකේ තියෙනවා. ඔන්න වම කියලා ආයෙ තියෙනවා. ඔන්න දකුණ කියලා ආයෙ කියනවා. ඔන්න ආයෙ පිට යනවා. ආයෙ ගෙනල්ලා තියාගන්න. ඉතින් මේ ක්‍රමේ හැර වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේ උත්සාහයෙන් අනිත් පැත්තෙන් තමන්ටම සමාව දීදී වැඩේ කරන්නයි තියෙන්නේ. මොකද අපිට එකපාරට හිත හදන්න බෑ. හිත පරණ පුරුදු අරමුණු ඔස්සේ යනවා. යන යන වාරයක් පාසා හිත ගෙනල්ලා නැවතත් තියාගන්න. හිතන්න මේ තමන්ගේ පුංචි දරුවෙක්ව හදනවා වගේ මේ දරුවට තාම තේරෙන්නේ නැහැ එළිය ගිහිල්ලා අරමුණු වල මේ ගැටිලා නැත්නම් අරමුණු හරහා විඳින දුක යාට තේරෙන්නේ නැහැ. ලැබෙන තෙරපීම යාට තේරෙන්නේ නැහැ. ආ ඉතින් දුවනවා එළියට. ඉතින් ආව තමයි මේ ගෙනල්ලා හදන්නේ මේ වර්තමානයේ තියතිය. ඉතින් සඳහා උත්සාහත් වෙන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහට සක්මන් භාවනාවකින් එකඟ කරගත්ත හිත ඔන්න අපි ඊළඟට ගිහිල්ලා ඉඳගෙන කරන භාවනාවකට යොදවනවා. ඒකදී අපිට මුලින්ම පුළුවන් මේ හොඳට මේ සකස් වෙලා වාඩි වෙලා ඒ කියන්නේ කය බොහොම සැහැල්ලුවෙන් වාඩි කරවලා පහසුවෙන් වාඩි කරවලා ඊළඟට බලනවා මේ මොනවාද මම ඉඳගෙන ඉන්න බවට මට ලැබෙන සාධක. දැන් ඔන්න කකුල් දෙක නැවිලා තියෙනවා. කකුල් දෙක එකින් එක ගැටිලා තියෙනවා, ස්පර්ශ වෙලා තියෙනවා. අත් දෙක එක්ක දන හිස් දෙක මත තියෙනවා. නැත්නම් එක එක අතක් මත එක අතක් තියෙනවා. ඊළඟට මේ කොට්ටෙත් එක්ක තමන් මේ කය ස්පර්ශ වෙනවා. එතන පීඩනයක් තියෙනවා, බරක් තියෙනවා, බරක් දැනෙනවා. උඩුකයේ බර යටිකයට දැනෙනවා. ඔන්න වගේ පුංචි පුංචි සාධක තියෙනවා. අපි වර්තමානයේ ඉන්න බවට තේරුම් ගන්න. මේ සාධක පුළුවන් තරම් පාවිච්චි කරන්න වර්තමානයේ හිත ගන්න මුලදී. ඊට පස්සේ ඔන්න ටික ටික තමන් ඉන්නේ වර්තමානයේ. හැබැයි මේ වර්තමාන සාධක අර අතීත අනාගත අරමුණු තරම් රසවත් නැහැ. එහෙනම් ආයෙත් ඔන්න හිත දුවනවා අතීතට. ආයෙත් අනාගතයට දුවනවා. දුවුවට පස්සේ ඔන්න ටිකක් වෙලා අපිටම අපතරමං වෙලා හිටියා. පස්සේ මතක් වෙනවා ඔන්න මෙතනයි ඉන්න ඕනේ කියලා. ආයෙ ගෙනල්ලා මෙන්න මේ මෙතන තියෙනවා. කොහොම ටික වෙලාවක් තියෙනකොට ඔන්න මේ කය තුලම තියෙන નિરાයාසයෙන් සිද්ධ වෙන යම්කිසි ක්‍රියාවලීන් හම්බ වෙනවා. එකක් තමයි අපි තුමු හුස්ම ගන්නවත් එක්ක මේ උදරයේ පිම්බීමක් හැකිලීමක් සිද්ධ වෙනවා. හුස්ම ගැනීමත් එක්ක උදරය යම් පමණක ඉස්සරහට නිරාගෙන එනවා. හුස්ම පිටකිරීමත් එක්ක ඒ ඒ උදරය ආපස්සට ගමන් කරනවා හැකිලෙනවා. ඉතින් මේ පිම්බීම හැකිලීම භාවිතා කරන්න පුළුවන් සතිය දිනු කරන්න. එහෙම නැත්නම් නාසිකාග්‍රයේ හිත පවත්වන්න පුළුවන්. එතන පාවිච්චි කරන්න පුළුවන්. එතන ඉඳලා නැවතිලා නැවතිලා ඉන්නවා අපි නාසිකාග්‍රයේ අවධානය. එතකොට ඔන්න ආස්වාසය සිද්ධ වෙන හැටි තේරෙනවා. ප්‍රස්වාසය සිද්ධ වෙන හැටි තේරෙනවා. එතෙන්දිත් අපිට ඕනනම් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. හුස්ම ගන්නවා, හෙලනවා, ගන්නවා, හෙලනවා කියලා පොඩි මේ මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට 1 2 කිව්වත් ප්‍රශ්නයක් නැහැ, ඉන් අවුට් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. Tamanට පැහැදිලි ලේසි ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. අපි තුමු මේවා සාර්ථක වුණාට පස්සේ Tamanට පුළුවන් නම් මෙනෙහි කිරීමකින් තොරවම මේ කටයුත්ත කරන්න මෙනෙහි කිරීමත් අත්හැරලා දාලා වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කෙටි උපදේශ මාලාවක් දෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ දේ කරන්න කරාට පස්සේ Tamanගේ අත්දැකීම් වාර්තා කරන්න. හොඳයි. එතකොට අපිට යම් වාචික ප්‍රශ්නයක් තියෙනවනම් යොමු කරන්න අවස්ථාවක් තියෙනවා. මේ සෑහෙන පුරුදු මුහුණු ටිකකුත් තියෙනවා. <laughs> හොඳයි. ධර්ම පුස්තක පස්සේ දහම් ඇසුරු කරන එක බාධාවක්ද ඒක මේ ඒ කියන්නේ එක එක පුජ්‍යලයා මත තමයි තීරණය වෙන්නේ. අපි මුලදී හුඟා පොත් බල බල මේක කරන්න ගියොත් මුල් කාලෙදී බාධා වෙනවා. මොකද මුලදී කියන්නේ අපේ භාවනා අත්දැකීම හරිම සරල භාවනා අත්දැකීමක්. අපි මේ භාවනා අත්දැකීම පොතත් එක්ක ගලපීමක් සිද්ධ වුණොත් එහෙම භාවනා කරන මොහොතේදී සම්පූර්ණයෙන් භාවනාව අඩපණ වෙනවා. මොකද අපි හිතමු දැන් ඇත්තටම බුදුරජාන් වහන්සේ ප්‍රඥාවේ අවස්ථා තුනක් පෙන්නනවා. සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය කියලා. සුතමේ ඥානයේදී ඔන්න පොතක් පතක් බලලා නැත්නම් මේ බණක් අහලා අපි යම් තොරතුරු රාශියක් හිතේ තැම්පත් කරගන්නවා. ඒක තමයි සුතමේ ඥානයක් කියලා බහුසුත භාවයක් කියලා මට්ටමවල වර්ධනය කරන්න පුළුවන්. ඊළඟට චින්තාමේ ඥානයේදී ඒ අපි ධාරණය කරගත්තු දේවල් පොඩ්ඩයි හෙට මෙහෙට කළා විමසලා බලනවා. අපි අපිම ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. ඒ හරහා ප්‍රඥාවක් වර්ධනය වෙනවා. හැබැයි භාවනාමය ඥානයකට ගියාම හරිම ඒ කියන්නේ පුංචි පුංචි ළමෙක් යනවා වගේ තමයි යන්න තියෙන්නේ. ඒ හිතේ තියෙන්න බෑ අර වගේ දේවල්. එයා බොහොම නැවුම් ගමනක් යන්නේ. එයා යන්නේ පාදයක් තියද්දි මොනවද දැනෙන්නේ? ඊළඟ පාදේ තියද්දි මොනවද දැනෙන්නේ? ඒ වගේ පුළුවන් තරම් හරිම බොහොම පොළවට බැහැපු බොහොම නිහතමානී බොහොම අහිංසක එහෙම නැත්නම් හරිම නැවුම් හිතකින් තමයි යන්න තියෙන්නේ. මොකද අපි ඒ නැවුම් හිත පොතේ දැනුම ගෙනල්ලා ඉස්සරහට දාගත්තොත් ඉස්සරහට යන්නේ අර නැවුම් බව සම්පූර්ණයෙන් කැලිසිලා යනවා. ඒ නිසා භවනාමය ඥානයක් වර්ධනය කරනකොට කිසිසේත්ම භවනා අත්දැකීමට කලින් පොත දැම්මොත් වර්ධිනවා භවනා මාර්ගය. සක්මනේදී ස්වාමීන් වහන්සේ මේ මුල්ම දැන් කිසිම මෙනෙහි කිරීමකින් තොරව පාදය යන විදිහට අනුගමනය කරන්නේ. කාලයක් ඒක මම ධාතු වශයෙන් බලන්න පටන් ගත්තා. ඒක ප්‍රතිඵල ලැබුණා බොහෝ දුරට. ඒ කය මේ වෙන් වෙන තැනට ආවා. සිත පැත්තකට ගිහලා කය යන තැන දකින්න පටන් ගත්තා. ඊට පස්සේ බය වෙන්නත් පටන් ගත්තා. මොකද අර මේ මේ ආගන්තුකයෙක් යනවා වගේ දකින්න පටන් ගත්තා. ඉතින් ඒක තව තව පුරුදු කරන්න. ඒ කියන්නේ ධාතුන් වශයෙන්. ඒක ප්‍රශ්න නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නනවා. මේ පරතෝ කියලා සංකල්පයකින් මේ කියන්නේ දැන් අපි මුලදී තමයි අරමුණු අරමුණට බලෙන්ම හිත දාගෙන යන්නේ. ඊට පස්සේ ටික ටික භාවනාව වර්ධනය වෙනවත් එක්ක ඔය වගේ මේ අරමුණයි අරමුණ නිරීක්ෂණය කරන නාම ධර්මයි අතර එක්තරාන්දමක පරතරයක් ගොඩනගෙනවා. ඊට පස්සේ මේ මේ මොකද්ද ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරියට අනුම් කරනවා වගේ. ඒ අනුන් කරනවා වගේ සිද්ධ වෙනවා. හරියට නිකන් කය නිකන් පා වෙනවා වගේ. නැත්තම් රොබෝ කෙනෙක් ගමන් කරනවා වගේ. අපි නිකන් පැත්තකට වෙලා බලන් ඉන්නවා වගේ. එතකොට හරි සැහැල්ලුයි. ඒ කියන්නේ අර තරම් අරමුණක් ගානේ හිත යොද යොද යොද මහන්සි වෙන්න දෙයක් නැහැ. අපිට දෙන්නේ පැත්තකින් ඉඳලා මේ බොහොම මේක අනුන් සක්මන් කරනවා. අපි නිකන් බොහොම සෞම්‍ය විදිහට මුරුදු විදිහට මේක නිරීක්ෂණය කරනවා. එතෙන්දී බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම මෙතන මේ කියන්නේ භාවනාව හරහා මේ විදිහට මේ කායික ක්‍රියාවලිය මානසික ක්‍රියාවලියකින් නිරීක්ෂණය කරනවා මේ ක්‍රියාවලි දෙක දැන් වෙන් වෙලා තියෙන්නේ. ඒකේ වරදක් නැහැ. ඒ ඒ කියන්නේ බියවිත දෙයක් බියවිත දෙයක් නෙමෙයි. මේක තමයි පරතෝ කියලා මේ අනාත්ම පැත්තේදී විස්තර වෙන අනාත්ම ස්වභාවය විස්තර කරන්න ක්‍රම පහක් සාමාන්‍යයෙන් ධර්මයේ පෙන්නනවා. ශුන්්‍යත පරතෝ ඊළඟට රිත්තතෝ අනත්තතෝ අසාරතෝ. ඔය විදිහට මේ ක්‍රම පහකින් පෙන්නනවා. ඒ නිසා මේ Tamanට තේරෙනවා නම් මේ නිකන් අනුන්ගේ දෙයක් කියලා තේරෙනවා නම් ඒකේ වරදක් නැහැ. ඔව්. ඒකත් සම්නංශ මේ ආනාපාන සති මූල කර්මස්ථානයට ශක්තිමත්ව වඩන්න මම බෑ මට අසුබේ වඩන්න නැතුව. ශක්තිමත්ව වඩන්න අසුබේ හරහා තමයි හැමතිස්සෙම මූල කර්මස්ථාන ශක්තිමත් කළා ගන්නන්නේ මම. ආහා. තමන් ඒ පුරුදු වෙච්ච රටාවල්. ඒකේ චරම වරදක් නැහැ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් කියන්න පුළුවන්. විපස්සනා පැත්තෙන් නම් යන්නේ අපේ විපස්සනා වර්ධනය වෙද්දී අපේ හිතේ නිමිති හැලෙන්න ඕනේ. නිමිති අඩු වෙන්න ඕනේ. හිත පැහැදිලි වෙන්න ඕනේ. දැන් විශේෂයෙන් අසුභ භාවනාවේදී අපි නිමිති ගැනීමක් කරනවා. උමනාවෙන්ම අසුභ සංඥාවන් හිතට දාගන්නවා. ඒකේ මුලදී ප්‍රයෝජනයක් තියෙනවා. මොකද අපේ සුභ සංඥාව හිතේ වැඩි. අපේ රාග සංඥා රාගය ඉස්මතු වෙන රාගය පෝෂණය කරන සුභ සංඥාවන් හිතේ වැඩි. ඉතින් අපි එතකොට මොකද කරන්නේ? ඒවා අසුබ සංඥා ටිකක් දාලා අර සුබ සංඥාවන් ටික පොඩ්ඩක් යටපත් කරනවා. අසුබ භාවනාවකින් ඒක කරනවා. හැබැයි ඉතින් විපස්සනාවක් වර්ධනය වෙන්න වර්ධනය වෙන්න සතිය ඉස්සරහට එන්න ඉස්සරහට එන්න සතියට සෑහෙන ශක්තියක් එනවා මේ අසුබයෙන් කරන වැඩේ ඊට වඩා බොහොම ලස්සනට කළා දෙන්න. එතෙන්ද යන්නේ ප්‍රඥාව මුල් කරගෙන සතියෙන් පෙන්ලා දෙන ඔන්න රාගයක් මතුණා. ඊට පස්සේ ප්‍රඥාවෙන් එයාට උමනා දේ කරනවා. නැත්තම් සතිමත් වෙලා සතිමත් වීම හරහා ඔන්න මේකේ රාගයේ පහළවීම නැත්තම් රාගයේ ඇතිවීම ඒකේ ෂණික පැවැත්ම ඊළඟට එයා නිකන් අපේ මුලා කරන්න හදන හැටි අපි අහු නොවි ඉඳීම අන්න එයා බැහැරලා යාම ෂය වෙලා යාම කියලාට මේ විදිහට අරමුණේ ඒ ඇතිවීම නැතිවීම ටික දැක ගන්න පුළුවන් දැන් චිත්තානුපස්සන මට්ටමේදී ඔන්න සරාගං චිත්තං සරාගං චිත්තංති පජානාති කියලා කියනවා එහෙම නැත්නම් ධම්මානුපස්සන මට්ටමකදී නීවරණ පබ්බේදී අනුප්පන්නං වා කාමච්ඡන්දං උපද්දෝ උපාදෝ හෝති තංච පජානාති. uppannanca කාමච්ඡන්දන්ත පහීනෝ හෝති තංච පජානාති. ඔන්න මේ කාමච්ඡන්දේ කියලා විශේෂයෙන් හඳුනගෙන ඒ ඒ ක්ලේශය හඳුනගෙන ඔන්න ඒ වායේ තියෙන සූක්ෂම වෙනස්කම් බව දැක ගන්න පුළුවන්. ඉතින් මේ මට්ටම් වලදී අපිට අසුබයක් දාන්න කිසිසේත් මුවමනා නැහැ. මොකද අසුබය දැම්මොත් එහෙම ඔය මට්ටමකදී ආයි හිත අරමුණු ගැනීමක් අරමුණු නැත්නම් හිතට ආයිත් සංඥා පැමිණීමක් වෙන්නේ. අර මට්ටමේදී බොහොම සූක්ෂම මට්ටමක්. හිත තියෙන්නේ හරි පැහැදිලිව. ඒ පැහැදිලි මට්ටමේදී මේ එක ඕනම අරමුණක් මේ කුසල අරමුණක් වෙන්න පුළුවන්, අකුසල අරමුණක් වෙන්න පුළුවන්. ඒ ඕනම අරමුණක් කොහොමද මේ සියුම්ම පටන් ගන්නෙ? කොහොමද ඒවා වෙනස් වෙන්නේ? කොහොමද නැති වෙලා යන්නේ කියලා දකින්න මට්ටමකට හිත දියුණු වෙලා. එතෙන්දී අසුබයක් කරන්න යන්න සුදුසු නැහැ. ශරීරයේ කොටස් ටික ධාතු වශයෙන් බලලා ඊට පස්සේ අනාත්ම වශයෙන් බලන්න පටන් අන බලනවා. ආ. නෑ ඒත් ඒ කියන්නේ කොටස් වශයෙන් දකින්නවා කියන්නේ කෙස්ලොම් නියදස්සම් මේ විදිහටද? කොටස් අරගෙන ධාතු වශයෙන් බල ධාතු මනස්කාරය හරහා ඊට පස්සේ ඒක අනිත්‍ය බලන්න පටන් ගන්නවා. ධාතු මනස්කාරය මතු කරගත්තට වරදක් නැහැ. වෙනස් වෙවි ආව හැටි අතීතයට ගිහින් අතීතයට එතෙන්දි කරන්නේ අපි මේ මනස නිකන් ප්‍රෝග්‍රෑම් කරනවා. මනස මොකක්ද ඒකට කියන්නේ? තත්වගත කිරීමක් කරන්නේ. මොකද එහෙම අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මේ හොඳට වර්තමාන වශයෙන් තියෙන සංස්කාරය දකින්න තියෙන්නේ. අපිට ඕනම් පුළුවන් අතීතයේ මෙහෙම හිටියා මෙහෙම හිටියා එහෙම භාවනා ක්‍රමත් තියෙනවා. ඔය රූප සත්තක අරූප සත්තක කියලා එහෙම භාවනා ක්‍රමත් තියෙනවා. මේ විදිහට මේ මේ අතීතේ මෙන්න මේ විදිහට අවුරුදු 10යිදි මෙන්න මෙහෙමයි 20යිදි මෙහෙමයි 30යිදි මෙහෙමයි ඒ කාලෙදි තිබිච්ච රූප මෙහෙමයි ඒව නැති වුණා ඔහොම කීක යන ක්‍රමත් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන සතර සතිපට්ඨාන මාර්ගයේදී මේ තනිකර වර්තමානෙත් එක්ක දෙන්නේ. ඉතින් වර්තමාන වශයෙන් ඇති වෙන සංස්කාරයක් අපිටම වේදනාවක් තියෙනවා. මේ වේදනාව කොහොමද? සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. මේ වර්තමාන වශයෙන් අපි එකඟ වෙච්ච හිතක්, සමාධිමත් වෙච්ච හිතක්, පැහැදිලි නිශ්ශබ්ද හිතක් වර්තමානයේ සිද්ධ වෙන වේදනාවක් නිරීක්ෂණය කරනවා. එතකොට තේරෙනවා මේ හිතට ඔන්න වේදනාව හට ගන්නවා. ඔන්න මේ වේදනාව ඡය වෙලා යනවා. ඔන්න මේ වේදනාව ආයි හට ගන්නවා. ඔන්න මේ වේදනාව ඡය වෙලා යනවා. මෙතන මේ විපස්සනාවකින් සතර සතිපට්ඨානෙන් හිත ගෙනියන්නේ පුදුමාකාර සරල බවකට. අපිට ඒ සරල බව අගය වෙන්නේ නැහැ හුඟක් වෙලාවට පොතේ දැනුම ඉස්සරහට ගත්තාම. මොකද ඒක මදි. කියන්නේ අපේ හිත කියනවා නෑ නෑ මේක ඊට වඩා ගැඹුරු වෙන්න ඕනේ මේක ඊට වඩා සෑහෙන සංකීර්ණ වෙන්න ඕනේ මේක අර පොතේ අරම දෙවනවා මේක මෙතන දාන්න ඕනේ මේ අරක දාන්න ඕනේ මේක දාන්න ඕනේ මොකක්වත් නෑ බුදුහාමුදුර හරි ඍජු දහමක් පෙන්වන්නේ හරි ඍජු අත්දැකීමක් පෙන්වන්නේ. ඒක තියෙන්නේ සමාධිමත් හිතක්. සමාධිමත් වෙන්න බෑ හිතට අපි හුඟක් සංඥාවක ඇතුලේ පුරව ගත්තොත්. හිත තියෙන්නේ හරීම නිකලෙස්ව හරීම සංඥාවන්ගෙන් තොර වෙලා නතර වෙලා ඇතුලේ කතාව නතර වෙලා අන්න සිත සමාධිමත්. අන්නේ සමාධිමත් හිත වර්තමාන වශයෙන් නැති වෙන සංස්කාරයක් දිහා බලනවා. එයාට පේනවා එතකොට. අස්පනා අපිට පේනවා මුහුණට මුහුණලා ඉන්නේ මේ සංස්කාර ධර්මයක් එක්ක. ඒ හිතට පේනවා ඔන්න මේ සංස්කාරයන්ගේ හට ගැනීම. සංස්කාරයන්ගේ නැති මේ වර්තමාන වශයෙන් ඇතිලා නැතිලා යන සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම හරහා තමයි සැබෑ නිබ්බිදාවක් පහළ වෙන්නේ. සැබෑ අත්හැරීම සිද්ධ වෙන්නේ. එතෙන්ට තමයි යන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි මේ දැන් මේ පිම්බීම හැකිලිම නැති වෙලාවට සංසිඳුණු වෙලාවට සුඛ වේදනාව එනවනේ ඒක මෙනෙහි කරන්න ඕනිද? දැන් මම මෑණියත් එක්ක මෑණියෝ එක කතා කරලා තියෙන හින්දා සෑහෙන්න ඉතින් මට ඉන්න කොහෙද කියලා ටිකක් මතකයි. මේ දැන් මෑණියන්ට පුළුවන් නේද හැකියාවක් තියනව නේද මේ අරමුණු වලින් තොරව සතිය පවත්වන්න. පුළුවන්. එතකොට අවශ්‍ය නම් ඉතින් ඔය අරමුණේ අරමුණට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බැලුවයි කියලා වරදක් නැහැ. හැබැයි ඔතෙන්දී අරමුණු නැවත ගැනීමක් තියෙනවා. සුඛ වේදනාවක් තමයි. පැවිද මේ සුඛ වේදනාවත් අල්ලන්නේ නැතුව ඉන්න. හිතට අරමුණක් නැතුව අරමුණක් නොදී ඉන්න පුළුවන්ද? එහෙමයි. එතන උතන මේ කියන්නේ ධම්මානුපස්සනාවේ සෑහෙන්න දුරට ගියාම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පටිනිස්සග්ගානුපස්සනාවක් කියලා. කියන්නේ මේ අරමුණු එනවා හැබැයි අරමුණු වලට මුල් තැනක් දෙන්නේ නැහැ. ඒකෙදි මේ පටිනිස්සග්ගානුපස්සනාවේ අවස්ථා දෙකක් කියනවා පරිත්‍යාග පටිනිස්සග්ග පක්ඛන්දන පටිනිස්සග්ග කියලා. පරිත්‍යාග පටිනිස්සග්ග කියන්නේ මේ එන අරමුණ ඕන දෙයක් වෙන්න පුළුවන්. අපි තුමු හිතට සිතුවිල්ලක් වෙන්න පුළුවන්, නැත්නම් වේදනාවක් වෙන්න පුළුවන්, සුඛ දුක් උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්, නැත්නම් ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන්. අපි අරමුණු කරන ඕන දෙයක්. ඒ අරමුණ එනවා, ඒක පරිත්‍යාග කරනවා. පරිත්‍යාග කරනවා අතහරිනවා. ඒක අතහරිනවා. ඊළඟට පක්ඛන්දන පටිනිස්සග්ග කියන්නේ හිත නංවනවා අන්න නිදහස් ස්වභාවයකට. ඒ තමයි අර අරමුණු නැති ස්වභාවය. ඒ අරමුණු නැති ස්වභාවය තමයි අපි පාවිච්චි කරන්නේ නිකන් අපිට ඉන්න තියෙන මේ අපේ gedara වගේ. يعني හිත පවතින්න ඕනේ වැඩි වැඩියෙන් දැන් ඒ නිදහස් භාවය. නිකන් පැවැත්වීම අන්න හරිය. ඒ කියන්නේ සංස්කාර පුළුවන් තරම් අඩු ප්‍රමාණයකින් හිත කොහොමද ප්‍රතියන් ඉන්නේ. බුධාඳුරුව අපිට පෙන්වන්නේ සංස්කාර සමන වෙන මාර්ගයක්නේ. සබ්බ සංඛාර සමතෝ. ඒක තමයි නිවන කියලා පෙන්වන්නේ. ඉතින් මේ පැත්තට තමයි දැන් බුධාඳුරුව අපිව යොමු කරන්නේ. නැතු මේ සංස්කාර වර්ධනය කරන මාර්ගයකට නෙමෙයි. අපේ භාවනාව යොමු වෙන්න ඕනේ මේ සංස්කාරයන් සමන වෙන දිශාවකට අපි අපේ භවනාව යොමු වෙන්න ඕනේ. අපේ විපස්සනාව වැඩිම හරහා හිතේ සමනය වීමක්, හිතේ නිවීමක්, සංසිඳීමක්, සිසිල් වීමක්, පැහැදිලි වීමක්, නිදහස් වීමක් ඔය පැත්ත තමයි අත්දකින්න තියෙන්නේ. මොකද මේ පැත්ත තමයි බුදුහාඳුර පෙන්වන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් නිවන් දකින්නවා කියලා බලාපොරොත්තු වෙන්නේ නිවීමක්නේ. කෙලෙසුන් වලින් දැවි දැවි හිතිවිච්ච හිත, රාගෙන්, ద్వේෂෙන් දැවි දැවි තිබිච්ච හිත ඔන්න නිවෙනවා, සංසිඳෙනවා. ඊළඟට මේ රාග රත්ත වෙලා තිබිච්ච හිත ඔන්න සිසිල් වෙනවා. ඊළඟට අරමුණු වලින් ඔද්දල් වෙලා තිබිච්ච හිත අරමුණු වලින් නිදහස් වෙනවා. ඉතින් ඒ පැත්තට තමයි අපේ භාවනාව යොමු වෙන්න ඕනේ. අපේ භාවනාවේ දිශානතිය තියෙන්න ඕනේ මේ පැත්තේ. ඉතින් අපි විපස්සනාවක් කරහා අපේ දිශාව අපි තීරණය කරන්න ඕනේ. ඒ පැත්තට තමයි දිශාව. ඉතින් හැමතිස්සම ඒ නිසා අරමුණු දැන් මුලදී අරමුණු පාවිච්චි කරනවා අරමුණේ නිමිතිත් ගන්නවා. සෑහෙන්න විපස්සනාවක් වඩුණාට පස්සේ සතියක් දියුණුනාට පස්සේ භාවනාව පුදුම සරල වීමක් තියෙන්නේ. විපස්සනාවට යන්න යන්න විපස්සනාවේ කියන්නේ එහාට යන්න යන්න හිත සරල වෙනවා. හිත නිදහස් වෙනවා. හිත හිස් වෙනවා. හිතේ සංඥා අඩු වෙනවා. නිමිති අඩු වෙනවා. එහෙම ගිහිල්ලා තමයි යන්න එයාට දැන් ආයේ මොකක් හරි පරණ පුරුද්දට එයා ආරමුණක් අල්ලනවා. ඇල්ලුවාට පස්සේ ආයේ නිදහස් කරගන්නවා. ආයේ ඔන්න අපි තුමු මේ වේදනාවක් එනවා. ඒ වේදනාව දැන් සුඛ වේදනාවක් එනවා. ඒ වේදනාවත් ඉතින් Tamanට තේරෙනවා උමනානම් නමුත් එතෙන්ට නෙමෙයි ඒක පරිත්‍යාග කළා දානවා ඒක අතහැරලා දානවා ඒ වෙනකොට ආයි අර හිස් ස්වභාවයට ආයි අර නිදහස් ස්වභාවයට හිත නංවනවා ඉතින් තමයි පුළුවන් තරම් සංස්කරණයන් කරන්න යන්නේ පුළුවන් තරම් හිතට දැන් උගන්වනවා අමුතු ක්‍රමයක් කොහොමද මේ එන අරමුණු සංස්කරණය නොකර ඉන්නේ දැන් අපේ හිත පුරුදුලා තියෙන්නේ එන අරමුණු මොකක් හරි කරලා අඩු වැඩි දාලා ලුණු මිරිස් එකතු කරලා මේක මොකක් හරි කරන්න කොහොමද මේ සංස්කරණයක් නොකර ඉන්නේ විසංඛාර ගතං චිත්තං කියලානේ බුදුහාඳුර කියන්නේ. කොහොමද මේ සංස්කාර විසංඛාර කරන්නේ? කියලා තමයි මේ පැත්තට තමයි යොමු කරන්නේ. අපේ විපස්සනාව වැඩෙන්න ඕනේ මේ පැත්තට. යොමු වෙන්න ඕනේ මේ පැත්තට. දැන් වේදනාවක් පහළ වුණා මේක ගැනත් එච්චරම අවකත් මේකට බැස ගන්නවත් මේක ගැන සතුටු වෙන්නවත් මොකක්වත් ඕනේ වේදනාවක් බව දැනගත්තා අත්හැරලා දැම්මා. ආයි යන්න නිදහස් ස්වභාවයට දැම්මා හිත. දුක් වේදනාවක් ආවා දුක් වේදනාවක් බව දැනගත්තා අත්හැරලා දැම්මා ආයි නිදහස් ස්වභාවයට දැම්මා. හිතේ සිතුවිල්ලක් ආවා ඒ බව දැනගත්තා අයින් කළා දැම්මා නැත්තම් ඒ කියන්නේ ඒකම ඒ කියන්නේ සතිමත් වුණා නම් අපි ග්‍රහණය කරන්නේ නැත්තම් ඒක යනවා ඊට පස්සේ ආයෙ නිදහසට යනවා ඒ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ හොඳයි දරුවන් ඔව් අවසරයි ස්වාමීන් වහන්සේ දැන් විපස්සනාවේදී දැන් සුඛ වේදනාව කියන එක දුක වේදනාවට වඩා එන්නේ ඕනම අවස්ථාවක මට දැනෙන හැටි මං කියන්නේ හරිද වැරදිද දන්නේ නැහැ අදුක්කම සුඛයක්. ඒ කියන්නේ උපේක්ෂා සහගත බවක්. ඔව්. ඒක හරිද සමහර? හරිද. ඒ කියන්නේ මෑනියෝ කියන්නේ සුඛ දුක්ඛයකට වඩා වැඩියෙන් තියෙන අදුක්කම සුඛය කියලා. අදුක්කම සුඛ. අනිවාර්යයෙන්ම. එහෙම තමයි අපේ ජීවිතේ ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ලෙඩක් දුකක් තියෙන ලාවට දුක්ඛේ වැඩි. වැඩි. දැන් සැපේ <laughs> සැපේ තියෙන කෙලවර දුකමනේ. ඔව් ඔව්. ඉතින් හුඟක් වෙලාවට දැනෙන්නේ දැන් මම චිත්තානුපස්සනාව වඩද්දි ඔව් දැන් කරන්නේ අර සිතට එන සිතුවිලි බලාගෙන ඉන්නවා. ඔව්. එක සිතුවිල්ලක් ඇවිල්ලා තව සිතුවිල්ලක් එන්න ටිකක් වෙලා යනවා. හරි. අර ඒ දිහා අවධානයෙන් ඉන්න නිසා වෙන්නේ නැති. හුඟක් වෙලාට දැන් මේ ළඟකදී ඉඳලා මට පුළුවන් අර පටන් ගැනීමත් ඉස්සෙල්ලා මට පටන් ගැනීමක බලන්න බෑ. අවසානයේ විතරයි දැක්ක සිතුවිල්ලේ. ඔව්. දැන් පුළුවන් මට පටන් ගැනීම ආමන්න මේ එන්නේ මේ වගේ එකක්. මෙන්න මේ සිතුවිල්ලක් මේ එනවා. එහෙම බලාගෙන ඉඳලා ඒක ගෙවෙන දිහත් මම බලන්නේ. එතකොට මට අන්න ඒව අවස්ථාවල්දී ඇති වෙන්නේ අර අදුක්කම සුඛ ගතිය. හරි. කිසි වරදක් නැහැ. කිසි වරදක් නැහැ. කිසි වරදක් නැහැ. ඔව්. එහෙනම් මම එහෙම ඒක ප්‍රගුණ කරගන්නම් තමයි. ඔව්. ඒක තමයි යන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ විපස්සනාවේ දැන් විපස්සනා ඥාන පැත්තෙන් එහෙම විස්තර කරන්නේ සංඛාරූපේක්ඛා කියලා එහෙම. එහෙමයි. මේ සංස්කාරයන් ගැන උපේක්ෂාවක් ඇති වෙන්නේ. එහෙමයි. කියන්නේ මේ දැන් ඉස්සෙල්ලා වගේ දැන් මෛත්‍රී හිතක් ආවා කියලා ඒක වඩන්න යන්නෙත් නෑ. නෑ නෑ නෑ. ඊළඟට සද්දා හිතක් ආවා කියලා ඒක වඩන්න යන්නෙත් නෑ. යන්නෙත් නෑ. ඔන්න පරිත්‍යාග චේතනාවක් ආවා කියලා ඒක කොහොමද දැන් ඉස්සරහට දාන්නේ දෙන්නේ කියලා ඒක plan කරන්න යන්නෙත් නෑ. ඊළඟට අපි තුමු ද්වේෂ හිතක් ආවා කියලා ඒක වර්ධනය කරන්න යන්නෙත් නෑ. රාග හිතක් ආවා කියලා ඒක වර්ධනය කරන්න යන්නෙත් නෑ. මේ ඔක්කොම දැන් එක මල්ලේ තියෙන්නේ. එකම විදිහට. ඒකයි. ඔක්කොම බුදුහාඳුර එක සමානව පෙන්වන්නේ. චිත්තාන්පසනාවට ආවහම මේ ඔක්කොම නිකන් එක જાතිය සංස්කාර ගොඩක්. බවට පත් වෙලා. හැම එකක් ගැනම තියෙන උපේක්ෂාවක්. එකකටවත් ලොකු මේ කැමැත්තක් නැහැ. නැහැ. අකමැත්තක් ඇත්තෙත් නැහැ. නැහැ. ඔව්. එතකොට ඉතින් උපේක්ෂාව තමයි තියෙන්නේ. ඔව්. දැන් ඒ විදිහට තමයි දිගට කරගෙන යන්නේ. ඊළඟට දැන් මම සක්මන කරනකොට ඇත්තටම මේ ධාතු හතර තනි තනියෙන් වැඩ කරන්නේ නැහනේ. ඔව්. එක්කෙනාට සහයෝගීත්වයක් මෙතන තියෙන්නේ. සායනාස පටවි ධාතුවට ආපෝ තේජෝ වායෝ තුන සහයෝගී වෙන කවුරු හරි එක්කෙනෙක් ඉස්සරහින් ඉන්නවා. ඔව් ඉස්සරහින් ඉන්නවා. දැන් මම සක්මන් භාවනාවේදී දැන් පාද යනවා මට මේ තේරෙනවා මෙතන තියෙන්නේ මේ සිත් බින්දි බින්දි යෑමක්. චිත්ත කිරිය වායෝ ධාතුවක ක්‍රියාකාරීත්වයක්. ඔහේ යනවා ඉබේ. ඒ එහෙම ප්‍රගුණ කරන්නද තවදුරටත්? නෑ ඒක තේරෙනවා නම් ඉබේ තේරෙනවා නම් වරදක් නැහැ. තේරෙනවා. අර මේ කියන්නේ අපි ඔතනට කියන්නේ මේ ඒ තේරීමත් එක්ක නිකන් හිත හිතා යන්න එපා පොතේ මෙහෙම තිබුණා කියලා මොකක්වත් එහෙම හිත හිතා යන්න එපා. Tamanට නිකන් ඔහේ තේරෙනවා නම් ආ මේ නිකන් අගේ චලනයන් සිද්ධ වෙනවා. ඒ චලනයන් සිද්ධ වෙන්න කලින් ඔන්න සිතකුත් චේතනාවකුත් පොඩියට පහළ වෙනවා. ඒකත් නැති වෙනවා මේකත් නැති වෙනවා. ඊළඟට ආයි තව දෙයක් චලනයක් සිද්ධ වෙනවා. ඒකට පුංචි හිතක් මුල් වෙනවා. නැත්නම් චේතනාපූර්වක බවක් තියෙනවා. ඊට පස්සේ චලනයේ අදාළ චලනය සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ සිත ඉවරයි. දැන් චලනයත් ඉවරයි. ඉදිරියට එහෙම තේරෙනවා නම් වරදක් නැහැ. ඒ කියන්නේ බලන්න තමන්ගේ කියන්නේ තමන් අර හිත බොහොම නිහඬව යනකොට ඔය පුංචි පුංචි දේවල් ටික තේරෙන්න ගන්නවා. එහෙමයි සාමාන්‍යයෙන්. දැන් හිතේ දැන් මෙහෙමනේ අපි තුමු වතුර ගැන හිතුවොත් වතුර හොඳා කැළතිලා නම් රැලි රැලි හුඟා තියෙනවා නම් රැල්ල ගහනවා නම් ඒකේ මේ පුංචි ගලක් ඒකට දැම්මයි කියලා ඇති වෙන පුංචි කම්පණය තේරෙන්නේ නැහනේ. දැන් අපේ හිත බොහොම සංසිඳලා තියෙනකොට හරියට නිකන් බොහොම සංසිඳිච්ච නිස්සංසල නිකන් විලක් වගේ. ඒකට ඔන්න පුංචි කොලයක් වටනත් ඒ හරහා ඇති වෙන රැල්ල නැත්නම් ඒ කම්පණය තේරෙනවා. මොකද අර පුංචි රැල්ලක් හටගත්තත් අර නිශ්චල ස්වභාවය දැන් මේකට පුංචි හානියක් වෙනවා. නැත්නම් මේ පුංචි තරංගයක් ඇති වෙනවා. ඒක ඒක පහසුවෙන් තේරෙනවා. ඒ වගේ තමයි අර හිත බොහොම සංසිඳිලා සංසුන් වෙලා තියෙන වෙලාවට අන්න හිතේ සිතුවිල්ලක් පහළ වීම දැක ගන්න පුළුවන්. දැන් අර එක පාදයක් තියලා ඉවර වෙනකොටම ඊළඟ පාදේ තමන්ගේ ක්‍රියාව නිම කරන ඒ දිහා තමයි මේ බැලෙන්නේ. බැලෙන්නේ. කමන්නේ නැද්ද? කමන්නේ. ඔව් දැන් කොහොමත් ඒ කියන්නේ ඒ ඒ ක්‍රියාවලිය හිත තුළ දකිනවා. දකිනවා. ඔව්. වරදක් නැහැ. ඔහම යන්න කමන්නේ. ඒ කියන්නේ ඒක මේ નિરાයාසයෙන් වෙන්නේ ඉඩ හරින්න. નિરાයාසයෙන් තමයි ස්වාමීන් වහන්සේ දැනට වෙන්නේ. හොඳයි. හොඳයි. ඒක දිගටම එනම් පවත්වාගෙන යන්න. හොඳයි. ඔබ වහන්සේ තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියන්න. සක්මන් භාවනාව කරන අවස්ථාවේදී මට මේ අතීත සිතුවිලි හිතට එනවා. මම එතකොට හිතනවා නැහැ මම මන්දා ඒක වැරදිද කියලා මම හිතනවා ඒක නෑ මම ආවේ මොකද්ද දැන් මම නෑ මම සක්මන් කරනවා එහෙම කියලා හිතාගෙන මම পাය පොළොවේ වදින එක ගැන අවධානයෙන් ඉන්නවා. හරි. ඔබ වහන්සේගේ මෙහි වැඩසටහනට නම් මම අදමයි සහභාගී වුණේ. මීට කලින් අර තලවතුගඩ ඔබ වහන්සේ වැඩි දවසෙත් මම සහභාගී වුණ ඔබ වහන්සේගේ වැඩසටහනට. ඔව්. ඉතින් මේ මම ටික කාලයක ඉඳන් මේ කරනවා. එතෙන්දී මට මෙහෙම එකක් තියෙනවා. දැන් අද මම පරයන්කේදී ඉන්නකොට මට දැනුණ එකපාරට මගේ දකුණු අත නිකන් අර අමුතු නිකන් විදුලි කටනවා වගේ සතියක් දැනුණා ඊට පස්සේ ඒක මට නොදැනී ඇරියා. ඊට පස්සේ මම පරයන්කේ දෙන වෙලාවේ අර මේ දැන් හවස ඒ වෙලාවේ දැන් මම මේ සක්මනේ යෙදෙන වෙලාවේ මට පතුලේ මේ සීතල බවක් සහ නිකන් අර හිරියක් වගේ හරි එහෙම ගතියක් දැනුණා දැන් ඒ ඒක නිකන් මුළු දවස පුරාම තියෙනවා මං ගෙදරදී උනත් අර ඒ සක්මන් කළා මං ගෙදරදී කරනවා ඊට ලැබෙන විදියට එතකොට මේ ඇඟිලි වල ඒ ඔක්කොම නිකන් අර අමුතු හිරි ගතියක් දැනෙනවා ඒක මුළු දවස පුරාමත් තියෙනවා. එතෙන්දී මම මුකුත් දෙයක් කරන්න යන ඔහේ තියෙන්න ඇරලා නිකා ඉන්නවා. ඒ වරින් වර දැන් දැන් බුද්ධ පූජාව තියලා වැඳලා හිටන් ඒ වෙලාවෙත් ඒක මට දැනෙනවා. නෑ ඒක වරදක් නැහැ. ඉතින් මම හිතන්නේ ඒක රෝගාවස්ථාවක් නෙවෙයි කියලා එහෙම කියලා තිනෝනේ අර. මාත් එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා <laughs> ඉතින් මේ ඒක වැරද්දක්ද එහෙම දැනෙන්නේ කොහොමත් අපේ කියන්නේ කයේ විවිධාකාර ওই වගේ දේවල් තියෙනවා. ඔව් සතර මහා භූතයන්ගේ අර දැන් අර පයේ සීතල ගතිය සහ නිකන් එකපාරට සීතලයි ආයි රස්නේ. ඇඟෙන් අර ගින්දරක් වගේ නිකන් තේජෝ ධාතු මම හිතන විදියට හරිද නන්ද? ඉතින් ඒක ක්‍රියාත්මක වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මම මේක තව මේ විදියට දිගටම ප්‍රගුණ කරගෙන යන එක ඔව් කිසි වරදක් නැහැ. දිගට කරන්න. ඒ කියන්නේ දැන් ඔව් ඒ කියන්නේ දැන් කයේ මේ විවිධාකාර මේ ක්‍රියාවලින් අපිට අපේ අවධානයෙන් නැත්තම් අපේ සතියෙන් මගහැරලා තියෙන්නේ. දැන් අපිට අපි වෙන වෙන වැඩවලටනේ ප්‍රමුඛත්වය දෙන්නේ. අපි වෙන වෙන දේවල් ඔළුවේ තියන් ඉන්නකොට මේ එකක්වත් ගැන අපිට අවධානයක් නැහැ. දැන් අපි වර්තමානයේ හිත ගන්න ගන්න අන්න මේ වර්තමාන වශයෙන් කයේ මේ සිද්ධ වෙන දෙයට හිත යනවා. එතකොට ඉතින් මේවා අලුතෙන් හම්බුණා වගේ. ඇත්ත වශයෙන්ම මේ තිබිච්ච දේවල් හැබැයි අපි මේවා දැකලා නැහැ මීට කලින්. මට හැබැයි දැන් ශ්වසනය නම් මට එහෙම නාසිකාග්‍රේ එහෙම කියලා නෑ. වේලාවකට දැනෙනවා, වේලාවකට දැනෙන්නේ නෑ. වේලාවකට මුකුත්ම දැනෙන්නම නැතිලා යනවා. එතකොට මම ඒ ගැන හිතන්නේ නැතුව හොමම ඉන්නවා සද්දයක්. අන්න හරි. ඒ කියන්නේ නාසිකාග්‍රේ දැන් ආනාපාන සතියද එතකොට ඉඳගෙන කරන්නේ? ආනාපාන සතිය වඩන දැන් පරයන්ක ඉන්නකොට ආනාපාන සතිය වඩනවා. ඊට පස්සේ දැන් සක්මන් කරනකොට ඒක ගැන හිතනවා මට මම වැඩියම කැමති ඇත්තටම සක්මන් භාවනාවට ගොඩක් මට අර හුරු වෙලා තින්නේ. මම දන්නේ ඒක වැරද්දක්ද කියලා මේ. නෑ නෑ ඒකෙත් වරදක් නෑ. ඒ ඒකෙන් ප්‍රශ්නයක් නෑ. මොකද ඒ කියන්නේ සක්මන Tamanට හුරුයි කියන්නේ හොඳට මේ කියන්නේ දීර්ඝව තව ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ අපි සමාධිය මුල් කරගෙනම නෙමෙයි යන්නේ. එතකොට සතිය උස්සරහා කරගෙන ලොකු ගමනක් යන්න පුළුවන්. එහෙමයි මම හිතන්නේ සමාධියක් ගැන. ඔව්. හිතන්නෙම නෑ දැන් දැන් ඔය අපිට උපදෙස් දෙන ස්වාමීන් වහන්සේලා කියන්නේ අපිට අරමුණක් මේක මට ලැබෙයි කියලා හිතන්න එපා කියලානේ. ඔව්. නේද? එහෙම ගන්න නැතුව වෙන දෙයක් වෙච්චාවදින් කියලා මගේ වැඩේ මම කරගෙන යනවා. අන්න හරිය. ඒ කියන්නේ අපිට තියෙන්නේ එදා එදාට අදාළ කටයුතු ටික කරන්න විතරයි. ඒ කියන්නේ අපේ කාලසටහන කියන්නේ බරක් ගන්න නැතුව මට අරක හම්බ වෙයි මේක හම්බ වෙයි අද සමාධි වෙයි හෙට මේ ප්‍රඥාව පහළ වෙයි කියලා මොකක් හිතන්න ගියොත් හිත බර වෙනවා. හිතරනේ හරි පීඩනයක් එන්න ගන්නවා. ඒ මොකක්වත් ඕනේ නැහැ. මේ අද ඔන්න මේ වෙලාවේ තියෙන පරයන්කයක්. ඔන්න ඒක කරනවා. ඊට පස්සේ ඊට පස්සේ දෙන සක්මලක් ඔන්න ඒකත් කරනවා ඊට පස්සේ අන්න පරියන්ක කියන ඒකත් කරනවා ඉතින් අපිට දෙන හරි සැහැල්ලුවෙන් මේ ඒ වෙලාවට අදාළ කටයුත්ත කරන්න විතරයි එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර සක්මන් කරන වෙලාවේදී මට දැන් අතීත සිතුවිලි නිකන් අර ෆිල්ම් එකක් වගේ මෙහෙම එනවා හිතට ඊට පස්සේ මම හිතනවා නෑ මම ඒක ඒක බලෙන් අපි නවත්තන්න හොඳ නැද්ද ඒක මුලදී පොඩ්ඩක් බලෙන් නවත්තන්න වෙනවා මුලදී වීරය පාවිච්චි කරාට වරදක් නැහැ ඔව් මම හිතුවා නෑ මම දැන් මම මම කියන්නේ පතුල පොළවේ වදින වදින එක ඒක ගැන අවධානයෙන් ඉන්නව නෑ මං ආවේ මේකටයි මම මේක කරනවා ඔක්කොම උන්නේ ඒව සේරම අතරමින් කියලා මම මටම මට විසින් මමම මේ ඔව් මටම මම දෝෂ ආරෝපණය කරගෙන එතන කේන්තියක් කරන් නෙමෙයි අපරාධි මගේ මේ කාලේ වටිනා කාලේ බොහොම අමාරුවෙන් හොයාගත්ත කාලේ මම මේක කොහොම හරි කරගන්න ඕන කියලා චේතනාවෙන් තමයි මං ඉතින් එහෙම ඉතින් එහෙම සක්මන් යෙදෙනකොට මට ඉතින් අර කකුලේ සීතල ගතිය සහ එතකොට අර ඇඟේ රස්නේ වගේ දැනෙන ගතිය ඒක වරින් වර දැනෙනවා මේ දැනුත් මේ මොහොතේ වෙනකොටත් මේ අර මේ ඇඟිලි තුඩු වල දක්වා හින්දම්ම අර නිකන් අර හිරි ගතිය නිකන් අර කකුල නමන් ඉන්නකොට අපිට දැනෙන්නේ එන්නේ වගේ හිරි ගතියක් දැනෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒක ගැන හිතන්න ඕනේ නෑ නේද? නෑ ප්‍රශ්නයක් නෑ. කරන විදිය හොඳයි. එහෙනම් අපිට මුලදී වීරය පාවිච්චි කරන්න වෙනවා. ඒක බුදුහාඳුර කියනවා. වීරය කියන්නේ කියන්නේ ඔය හිත වැටෙද්දී ආයෙ කෙලින් කරලා ගන්නවා වීරය නිසා. වීරේ වීරේ වීරේ ක්‍රියාවම නැත්නම් වීරේ රසයම ඒකයි. කියන්නේ වැටිච්ච හිත ආයෙ නැගිටවලා ගන්නවා. අකුසලයට ගිය හිත ආයෙ කුසලයට දා ගන්නවා. නිසා මේ එහෙම යද්දී මුලදී මුලදී එහෙනම් වීරය පාවිච්චි කරන්න. ටික ටික يعني මේ භාවනාව වැඩෙනකොට Tamanටම තේරෙනවා දැන් ඉස්සෙල්ලා තරම් දඟලන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා තරම් වීරය කරන්න ඕනේ නැහැ. දැන් ඔන්න හිත අරමුණත් එක තියෙනවා කියලා Tamanටම තේරෙනවා. එතකන් ටිකක් බලෙන් කරන සබහායක් තියෙනවා. මේ හැබැයි ස්වාමීන් වහන්සේ මම පුංචි කාලේ ඉඳන් අර මෛත්‍රී භාවනාව බොහොම කැමැත්තෙන් කරා. අර හැමතිස්සෙම ඒක මට නිකන් අර ඉබේට කියවෙනවා. ඒක නවත්තන්න ඕනද එහෙම ඒක සමත භාවනාවක් නේද මෛත්‍රී භාවනාව එතකොට සමත භාවනාවක් තමයි ඕන්නම් ඒ කියන්නේ දැන් ඒකේ ඒකේ ප්‍රයෝජන Tamanට ගන්න පුළුවන් නම් ඒකෙන් බොහොම හිත සතුටු කරලා සංසිඳවලා දෙනවා නම් ඕන්න විනාඩි 5ක් විතර කරලා ඊට පස්සේ ආනාපාන සතියට දාන්න එහෙමයි ස්වාමීන් වහන්සේ මම අර මගේ මගේ රාජකාරියත් එක්ක මට ගොඩක් මේ උදව් වෙන්න නිසා තමයි මම ඒක ඉස්සරිය දැම්මට පුරුදු වෙලා තියෙන්නේ. ඔව්. දැන් ඒ මෛත්‍රී භාවනාවට මම මන් දන්නේ හරිම කැමති ඒත් මට මම මේ ඒක මට තේරෙන්නේ නැහැ ඒක සමත භාවනාව නිසා ඒක මෙතනට කරදරයක් වෙයිද එහෙම ගැටීමක් තියෙනවද? නෑ එහෙම ප්‍රශ්නයක් වෙන්න එකක් නැහැ. දැන් මම නිින්දට යනකොට හුඟක් වෙලාවට කරන්නේ මෛත්‍රී භාවනාව. හරි. නිින්ද යන්නේ නැත්තම් මම අර මෙහෙම ඇඟිලි දෙක කොහොම තියාගෙන මම මෛත්‍රී භාවනාව කරනකොට මට එහෙම නිින්ද යනවා. හරි. ඒක <laughs> ඒක ඉතින් ආනාපාන සති භාවනාවේදී මෙතනදී මොකක් හරි වැරද්දක්ද ඒක එහෙම ඒක තමයි මුලදී ඒ කියන්නේ වැඩි වෙලාවක් මෛත්‍රියට භාවිතා කරන්න එපා. අපි දැන් පැය භාවනා කරනවා. එහෙමයි. විනාඩි 45ක් මෛත්‍රිය වඩලා පැය කාලක් ආනාපානය කරන්න යන්න එපා. එහෙමයි. විනාඩි 5ක් මෛත්‍රිය වඩලා විනාඩි 55ක් ආනාපානය කරන්න. දැන් අපි <laughs> ඒ කියන්නේ නිින්දට යනකොට ආනාපාන සති භාවනාව කරන්න කියලා දවසේ කියන්නේ. වරදක් නැහැ හැබැයි. කමක්. වරදක් නැහැ. වරදක් නැහැ. කියන්නේ දැන් හැබැයි ඉතින් එක පාට ඔච්චර බර කරන්න ඕනෙත් නැහැ. ටිකක් ස්වාභාවිකව යන්න. එහෙමයි. පුරුදු වෙච්ච එකත් එක්ක යන්න හිමීට ටික ටික ටික ටික ආනාපාන ඉස්සරහට ගන්න. ඔබ වහන්සේ කියන්නේ මෛත්‍රී භාවනාව අතාරින්න කියලාද? නෑ නෑ. ඒකයි මම කිව්වේ. එක පාට අතාරින්න එපා. හ්ම්. එහෙම එක පාට අතාරින්න ඕනේ නැහැ. පොඩ පොඩ ප්‍රමුඛත්වය ආනාපාන සතියට දෙන්න. අරකට පාවිච්චි කරන්න. දැන් පුරුදු වෙච්ච එකනේ කාලයක් තිස්සේ කරා. ඒකේ ප්‍රයෝජනත් දැන් තියෙනවා. ඒ නිසා ඒක පොඩි වෙලාවක් ඒක කළා. ඒකේ ප්‍රයෝජන ටික භාවිතා කරන්න මේ ආනාපාන සතිය වැඩිම සඳහා. කියන්නේ මොකද ආනා මේ අපිටම හිත හුඟා කලබල වෙලා තියෙන වෙලාවක හිත අපිටම ද්වේෂ සහගතව තියෙන වෙලාවක එකපාරට ආනාපාන සතියට දැම්මොත් වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ. ඒ වෙලාවට ඔන්න පොඩ්ඩක් මෛත්‍රී භාවනාවක් කරලා ආනාපාන සතියට දානවා කියන එකේ ප්‍රයෝජන තියෙනවා. එහෙමයි. ඒක අවස්ථාවෝචිතව මෛත්‍රී භාවනාව පාවිච්චි කරන්නයි තියෙන්නේ. අර මුළු පැය තිස්සේ ඒක කරන්න යන්න එපා දැන්. ඒ වෙනුවට මෛත්‍රී භාවනාව ටික වෙලාවක් කළා. හිතේ සතුටක් සංසිඳීමක් ඇති කරගත්තා. ඊට පස්සේ ඒ වෙනකොට ආනාපාන සතියත් සෑහෙන සංසිඳිලා තියෙවි. මට අර ඒක ඉබේටම පුරුදු වෙලා ඒක ඉබේටම හිතට එනවා නිකම්ම කොහොමද? කමක් නැහැ. පොඩ්ඩක් ඒක එහෙම මේ කරලා ඊට පස්සේ හැබැයි ඊළඟට ආනාපාන සතියට දැම්මහම දැන් ආයි යන්න දෙන්න එපා. ආයි ඔන්න මෛත්‍රියේ වඩන්න යන්න දෙන්න එපා. ආයි දැන් දිගට මේ අලුත් අලුත් මේ මේකේ යන්න දෙන්න. එහෙමයි. හොඳයි. වාසිත දරුවන් සරණයි. දරුවන් සරණයි. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනා කරගෙන යන්නේ දිගටම. ඔව්. සතර කමඨහන් සිහිපත් කළා ආනාපාන සති භාවනාව කරන්නේ. ඔව්. එතකොට හුස්ම රැල්ල සියුම් වෙලා නෙදණී ගිහිල්ලා අන්තිමට කයත් Tamanට නෙදණී යනවා. කයේ කොටස් අන්තිමට හිතක් විතරක් කියන තැනක් එනවා. ඒ හිත දිහා නැවතත් එහෙමම පලා ඉන්නකොට සිතුවිලි ගලායන එකක් නවතිනවා. ඒ නැවතුණාට පස්සේ අපිට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ශබ්ද එතකොට ගඳ සුවඳ ඒවත් නැදෙනී ගිහිල්ලා හරියට ඉබ්බා කටුව ඇතුළට රිංගා ගත්තා වගේ කිසිම ඉඳුරකට කිසිවක් ගෝචර වෙන්නේ නැතුව එහෙම ඉඳලා ඊට පස්සේ එක් අවස්ථාවකදී මටම සිහි වුණා මේ තැන හැම වෙලාවෙම තියෙන්නේ නැහනේ මේකත් නැති වෙලා යන අවස්ථාවක් වෙනෝනේ ඒකත් අනිත්‍යතාවයටපත් වෙනෝ නේද කියලා සිහිපත් වෙලා ඒකත් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට මට දැනුනේ උදෑසන හිරු පායාගෙන එනකොට ආලෝකය වගේ බොහෝම රන්වන් ආලෝකයක් තියෙන තැනක බොහෝම පැහැදිලි තීරුතාවයකින් බලා ඉන්න සිතක් කිම් බලන් වුණා බොහොම සංසුන් ඊට පස්සේ එන සිතුවිලි ඒ ආවත් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන එකයි කරේ මම පැමිණීම ඔබ වහන්සේලාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. හොඳයි. සක්මන් හොඳයි. ඔව් සක්මන් භාවනාවත් කරාද? සක්මන් භාවනාවේදී ඔසවනවා තබනවා මේ විදිහට පළමු සක්මන් කරේ. එහෙම කරගෙන යනකොට දිගට දිගට මට දැනෙන්නේ මේ කය සැකිල්ල අපේ පුරු නමනම දිගාරිනවා අපේ අස්ති පංජරේ නමනම දිගාරින එක තමයි අපේ ගමන කියලා කරන්නේ සක්මන් කරනවා කියලා කරන්නේ. එහෙමත් මෙනෙහි කරගෙන එහෙම යනකොට මට ඒක අවස්ථාවකදී මගේ කයේ තුනටියෙන් උඩ කොටස මටත් ඉස්සර වෙලා මට දැනෙන්නේ ඒක ඉස්සරහට ඉස්සරහට තල්ලු වෙලා පා වෙලා යන වගේ අවස්ථාවකුත් හමු වුණා. ඉතින් ඒ විදිහට තමයි සක්මන් භාවනාව කරේ. සක්මන් භාවනාව දිගටම කළාද? කරා. ඉතින් ඊට පස්සේ නම් මං කරේ. මම කියන්නේ මෙහෙ විතරක් නෙමෙයි. කියන්නේ දැන් ඔය කාලයක් තිස්සේ භාවනා කරනවද? එහෙමයි. ඉතින් සක්මන් පැවිදි වෙලා අවුරුදු 7ක් ඉවර වෙන්න යනවා. ඒ කාල සීමාවෙදිම කරේ ওই ටික තමයි. හොඳයි. ඒ කියන්නේ සක්මන් භාවනාව දිගටම කළා. කරා. හොඳයි. එතකොට ඉඳගෙන ඉන්න භාවනාවේදී ආනාපාන සතිය තමයි වැඩියෙන් කරුනේ. එහෙමයි. හොඳයි. එතකොට ආනාපාන සතියේදී හුස්ම රැල්ල දිහා, يعني ඒක වෙන වෙනස්කම් එහෙම දැකීමින් ගියාද? එහෙමයි. එහෙමයි. දිග ලෙස දැනුණා, කෙටි ලෙස දැනුණා, සියුම් වල දැනුණා, නොදැනීම ගියා. ඔව්. නැවතත් දැනෙනවා, නැවතත් නැදිනේ ගිහිල්ලා අන්තිමට ඒක ක්‍රමයෙන් ෂේවෙලා ගිහිල්ලා අන්තිමට අර කයත් කොටස නැදෙනී ගිහිල්ලා හිතක් විතරක් කියන තැනට ආවා. ඊට පස්සේ හිත දිහා බැලුණා. හිත දිහා බැලුණා. ඊට පස්සේ දැන් හිතේ මොකුත් නැහැ. හිතේ මොකුත් නැහැ. එනකොට දැන් මොන හරි හිතවිල්ලක් ආවත් හිතවිලි එනවා. අඩුයි අවස්ථාව වෙනකොට හිතවිල්ලක් ආවත් ඒක ලෝභයක්ද, දේශයක්ද කියලා නිකන් හිතට එන හැඟීමක්. එතකොට ඒක මං අයින් කරනවා. ඒක මට අදාළ නැති දෙයක්. හරි. එහෙම කියලා ඒක අයින් කරනවා. හොඳයි. ඉතින් මට වමනා ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. පොඩ්ඩක් ඒ හින්දා අපි බලමු. ඒ කියන්නේ දැන් මොකද මේ ආනාපාන සතිය වඩනකොට හිත සමත පැත්තෙනුත් වර්ධනය වෙනවා. විපස්සනා පැත්තෙනුත් වර්ධනය වෙනවා. ඒ නිසා දැන් පොඩ්ඩක් අපි විපස්සනාවට මුල් තැන දීලා යන්නයි දැන් තියෙන්නේ. ඒ නිසා දැන් පොඩ්ඩක් වාඩි වෙලා කෙලින්ම වැඩි වෙලාවක් ආනාපාන සතිය ඉන්න යන්න එපා දැන්. අපි දැන් පොඩි පරීක්ෂණයක් කරන්න යන්නේ. කොහෙන්ද දැන් මේ හිත වැඩිලා තියෙන්නේ කියලා බලන්න. ඒ හින්දා වැඩි වෙලාවක් ආනාපාන සතියේ ඉන්නේ නැතුව, يعني හුස්ම රැල්ල දිහා වැඩි වෙලා බලන් ඉන්නේ නැතුව පොඩ්ඩක් අපි තුමු ටික වෙලාවක් හුස්ම රැල්ල දිහා බලන් ඉන්නවා විනාඩි 5ක් විතර. ඊපස්සේ හිමීට හිත දිහාම බලනවා. හිත දිහාම බලද්දී දැන් මේ තාම පටන් ගත්ත ගමන් හින්දා ටික හිත සිතුවිලි එන්න ඉඩ තියෙනවා. ඒ ඒ එන සිතුවිලි වලට මොකද වෙන්නේ කියලා බලන්න. එimhe එන සිතුවිල්ලක් ගානේ බලන්න මේකේ තියෙන ස්වභාවය. දැන් සිතුවිලි ටිකක් එනවා. ඔන්න අපි තුමු අපි අහුවෙන්නේ නැහැ. ඒක ඇතිවීමක් තේරෙනවා. ඊට පස්සේ ආයි පොඩි පොඩි වෙලාවක පැවැත්මක් තියෙනවා ඊට පස්සේ නැති වෙලා යනවා. නැති වෙලා යනවා. අන්න හරි. ඒ විදිහට ඒ දේ දකින්න පුළුවන් තරම් පෙන්වන්න හිතට. එහෙම. ඒ කියන්නේ දැන් චිත්තානුපසනාවකින් පුළුවන් තරම් මේ සිතුවිලි වලට සිද්ධ වෙන දේ පුළුවන් තරම් හිතට පෙන්ලා දෙන්න. දැන් අපිට අවශ්‍යයිනේ සමුදේ ධම්මානුපස්සීවා චිත්තස් චිත්තස්මින් විහෙරති කියලා කියන්නේ. එහෙමයි. ඒ වගේ අර මේ සිතුවිලි දැන් අපි හිත හිත හැටියෙන් දකිනවා තේරුම් ගන්නවා. දැන් මේ හිතට එන සිතුවිලි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එහෙම ඒ දේ තේරුම් ගන්න පොඩ්ඩක් හිතට සිතුවිලි ටිකක් එන්නත් ඕනේ. නැත්තම් අපිට මූල අමුද්‍රව්‍ය නැහැනේ මේ වැඩේ සිද්ධ වෙන්න. ඒකයි මං කියේ වැඩි වෙලාවක් ආනාපානෙ හිටියොත් හිතට එන්නෙම නෑ ඒ තරම්. එහෙමයි. එතකොට වැඩේ මේ සිතුවිලි ගලායෙම නවතිනවා. නවතිනවා. නවතිනවා. මොකද අර ඒකේ හොලකු සමාධියකුත් හැදෙනවනේ. එතකොට සමාධියෙන් වළක්වනවා සිතුවිලි එන ගතිය. එහෙනම් දැන් චුට්ටක් එච්චර සමාධි කරන්න යන්නේ නැතුව පොඩ්ඩක් හිත මතු පිටින් තියන් ඉන්න. එතකොට සිතුවිලි ටිකක් එන්න දෙන්න. ආවට පස්සේ හැබැයි දැන් Taman තුල වැඩිච්ච සතියක් තියෙනවා. සමාධි බව තියෙනවනේ දැන් වැටෙන්නටමත් භාවනා කරලා වැඩිච්ච සතියක් තියෙනවනේ. ඒ සතිමත් භාවයෙන් හිත තේරුම් ගන්නවා. ඔන්න දැන් සිතුවිල්ලක් ආවා. හිත කොහොමද මේ සිතුවිල්ලක් හටගන්නේ කියලා පුළුවන් නම් උත්සාහත් වෙන්න. කොහොමද ඊටා සියුම්ම මේ පොඩි සංඥාවක් පහළ වෙනවා. පුංචි එකකින් වේදනාවක් වගේත් පහළ වෙනවා. ඔන්න ඒකෙන් සිතුවිල්ලක් හට ගන්නවා. ඔන්න ඒකට තව කෑල්ලක් එකතු කරනවා. තවත් කෑල්ලක් එකතු කරනවා. ඔන්න මම එකතු කරන එක නවත්තනවා. ඔන්න ඒක නැති වෙලා යනවා. ඔන්න ඒ වගේ දැන් Tamanට පොඩ පොඩ පොඩ කොහොමද මේ හිත වැඩ කරන්නේ කියලා තේරෙන්න පටන් ගන්නේ. ඒ පැත්තටම එතකොට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවද එහෙම යන්න අරිනවා. මෙනෙහි කිරීම කියන්නේ අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්නේ නැහැ. නැහැ. එහෙම මුකුත් කරන්නේ පුළුවන් තරම් මේ ඔය නිරීක්ෂණය කරන ස්වභාවය තියෙන්නේ හරි සංසිඳීමක. නැත්තම් ඒක නිශ්ශබ්ද බවක. හැබැයි සිතුවිලි එනවා දැන් හිතට. නිකන් පැත්තෙන් තියෙනවා සතිමත් බවක්. ඒ සතිමත් භාවයෙන් මේ හිතට සිද්ධ වෙන දේ දිහා බලන් ඉන්නවා. අර එක්කෙනෙකුටත් අපි කිව්වේ පරතෝ කියලා. වෙනත් කෙනෙක් දිහා බලනවා වගේ දැන් මේ හිත දිහාම බලන් ඉන්නවා. හිතට සිතුවිලි ටිකක් එනවා. තවත් හිතකින් බලන් ඉන්නවා මේ සිතුවිලි ටිකට මොකද වෙන්නේ? සිතෙන් සිත බලන්න. දැන් අන්න හරි. අන්න හරි. සිතෙන් හිත බලනවා. එතකොට මෙන්න සිතුවිලි ටිකක් එනවා. ඒක කොහොමද වැඩ කරන්නේ? එයා ඉතින් අපි අපි එයාට මේ උනන්දු කලේ නැත්තම් නැත්නම් අපි ඒකට අහු වුණේ නැත්තම් වහල් වුණේ නැත්නම් ඒ සිතුවිලිට යනවා. යනවා. ඒ ඒ ක්‍රියාවලිය හොඳට පෙන්ලා දෙන්න. පුළුවන් තරම් මේ සිතුවිලියක් එනවා ඔන්න එයා යනවා. සිතුවිලියක් එනවා එයා යනවා. ඔහොම ටිකක් බලබලා ඉන්න. ඒ එහෙම යනකොට බොහොම නිෂ්කලංකව ඉන්නවා වගේ නේද? එහෙම මොකුවත් දැනෙන්නේ නැතුව වගේ හිතුවිලි එනේ නේම. එහෙම යන්න හරිනවා හිතක් එනවා සිතුවිල්ලක් එනවා ඒක දිහා බලනවා ඒක එහෙම ගෙවන් වෙලා යනවා අනහරි නැවත නැවත එහෙම එනේවත් ටික ටික අඩු වෙනවා අනහරි එහෙමත් වෙලා එතෙන්දි නිකන් බොහොම නිෂ්කලංක බොහොම සාන්ත තැනක වගේ යනවාද හරි එතෙන්ට තමයි යන්න තියෙන්නේ ඒ කියන්නේ යන්න තියෙන්නේ කියන්නේ මේකෙන් ඔය ඔය දේ චුට්ටක් නිරීක්ෂණය කරමින් ඉන්නකොට මේක යන හැටි තියා ඊට පස්සේ ඕනනම් බලන්න පුළුවන්. ඒ ෂය වෙලා යන හැටි, ෂය වෙලා යන හැටි බල බලා ඉන්නකොට අන්න අර නිස්කලංක ස්වභාවයට යනවා. යනවා. ඔව්. ගියා නම් එතන සංසිඳීමෙන් ඉන්න. එතකොට <laughs> ඒ කියන්නේ එතන ඉන්න. එතන පොඩ්ඩක් ඉන්නයි තියෙන්නේ. ඒ ඒ ස්වභාවය වර්ධනය වෙන්න ඕනේ. ආ. ඒ ස්වභාවය වර්ධනය වෙන්න ඕනේ. එතන තමයි ඒකයි මට හරියටම ඔතන මේ මේ තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ මේ මේ බඳු මට්ටමක් සමත භාවනාව හරහා එන්න පුළුවන් හැබැයි අරමුණක් සහිතව. අරමුණකට බැහැගෙන එන්න පුළුවන්. දැන් අපි හිතමු ආනාපානයෙන්ම නිමිත්තක් හදලා දෙනවා. ඒ නිමිත්ත දිහා බලන් ඉන්නවා. ඒකත් එක්කම ඉන්නවා. එහෙමත් ක්‍රම තියෙනවා. ඒ ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. එතෙන්ද යන්නේ සමත පැත්තකින්. ඒකයි මෙතන මම මෑණියන්ට කිව්වේ පුළුවන් තරම් හිතුවිලිටයක් එන්න දීලා නිරීක්ෂණය කර කර ඉන්න කියලා. එතකොට දැන් ඔන්න විපස්සනාවක් කරන්නේ. චිත්තානුපස්සනාවක් කරන්නේ. එතකොට මේ මේකේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැනෙනවා. උදේවය තේරෙනවා. උදේවය තේරලා ඔන්න සම්පූර්ණයෙන්ම යනවනේ දහසකට අන්න විපස්සනාවකින් යන්නේ. දැන් මං අතන අර නිකන් අර ඇතුළට වගේ දොර වහගත්තා වගේ ඇතුළට වෙල කිසිම සංඥාවක් දැනෙන්න හිතනක් ආවට පස්සේ මං ඒ හිතෙන් හිත බැලුවා කිව්වේ ඒ මොකවත් නෙදෙනී කිය තැනදී මට හිතුණා දැන් ඒ හිතත් මේක හැම වෙලාවෙම තියෙන එකක් නෙවෙයිනේ මේක අනිත්‍ය වෙන දෙයක් නේ කියලා බැලුවට පස්සේ තමයි අර ආලෝකමත් තැනක මං තල්ලු වෙලා ගියා වගේ ආන්න එහෙම තැනක් උනේ. ඔව්. දැන් පොඩ් දැන් ඒව ඒව හිතන්න ඕනේ පොඩ්ඩක් දැනට අර අර වැඩේ කරමු. මේ සිතුවිලිට එන්න දීලා බලබලා ඉන්න. චුට්ට බලබලා ඉඳලා මේකේ මේක ෂේ වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා මට බලලා කියන්නකෝ. ඔව් බලලා ඒ தත්ත්වය ඒ පැත්තෙන් නිරීක්ෂණයක් හොඳට වෙන්න ඉඩ හැරලා සිතුවිලි එන්න දීලා ටිකක් සෑහෙන්න එන්න දීලා හිතට ඒකයි මම කිව්වේ දැන් සමාධි පැත්තට දාන්න එපා. සමාධි කරන එක අඩු කරන්න, නතර කරන්න. නතර කරත් කමක් නැහැ. ටිකක් සිත සිතුවිලිට එන්න දිදී බලබලා ඉන්න. හිතට වෙන දේ තේරුම් ගනිමින් යන්න. ඇති වෙන නැති වෙන ස්වභාවය දැක දැක යන්න දැක ඒක හරහා හිත සංසිඳෙනවා නම් ඉස්සරහට තව සමා මේ විපස්සනාවෙන් යන්න පුළුවන්. ඒක තමයි පොඩ්ඩක් දැන් හදාගන්න තියෙන්නේ. මේ පැත්තෙන් තමයි අපිට මේ යන්න තියෙන ඉස්සරහට. හිතේ දැන් සමත පැත්ත වැඩිලා තියෙන්නේ. කියන්නේ අවශ්‍ය පමණට ඇති. ඒ නිසා දැන් මේ පැත්තෙන් විපස්සනාවෙන් තව දියුණු වෙන්නයි තියෙන්නේ. එහෙමයි. ඔව් මේ දවස් ටිකේ ඔය දේ කරන්නකෝ. කළා මට හෙටත් කියන්න කොහොමද දැන් මේ හිතට පොඩ්ඩක් වාඩි වුණා නිකාන් හිත මතු පිටදී ඉන්න දෙනවා දැන් සිතුවිලි ටිකක් එනවා. එනකොට ඒ දිහා බලබලා ඉන්නවා. බලබලා හිටියට පස්සේ මොකද වෙන්නේ? හිතට අනිත්‍යයි දුකයි කියලා මොකුත් කියන්න යන්නත් එපා. බොහොම නිහඬව නිරීක්ෂණය කිරීමක් පමණයි තියෙන්නේ. මේවා ඇති වෙන හැටි, සිතුවිල්ලක් ඇති වෙන හැටි, වෙනස් වෙන හැටි, නැති වෙන හැටි. මේවා හට ගන්න හැටි, නැති වෙලා යන හැටි. හට ගන්න හැටි, නැති වෙලා යන හැටි. නැති වෙලා යන හැටි, නැති වෙලා යන හැටි. ඔන්න වගේ රටාවකට නිරීක්ෂණය කරන්න. කළා මට කියන්න. එහෙමයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. මම හිතන්නේ අදට ප්‍රමාණවත් කියලා හිතනවා. අපි පැයකොත් විනාඩි 10ක් වගේ කාලයක් අද ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඉතින් අද මේ පින්වුතුන් සීල දනාම එකතු වෙලා ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. ඒ වගේම උතුම් වූ සීලයක් සමාදන් වෙලා සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්තා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සිරු ඥාති මිත්‍යාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් මේ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.